තෙරුවන් සරණයි. අපි මේ සම්ප්‍රී පදනම මගින් සංවිධානය කරන්න දීච්ච අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ සාමික වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි වැඩමුළුවේ යෙදිලා තියෙන්නේ වැඩ සටහන යෙදිලා තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාවක්. ඉතින් ධර්ම සාකච්ඡාව සඳහා මෙතන ඉන්න උගව දෙනෙක් දන්නවා පුරුදුයි ඒකේ ලකුණක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම ධම්රවිකේදී කරන්න වගේ පුරුදු පරිදි ප්‍රශ්න මතින් සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් සභාවෙන් අවස්ථානුකූල ප්‍රශ්න පැන නගිනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්න පටිගත කිරීමේ වැඩපිළිවෙලට උපකාරයක් වශයෙන් පුළුවන් තරම් මේ ශබ්ද විකාශනයේ අන්තරයක් මාර්ගයෙන් ප්‍රශ්න නගනවා නම් හොඳයි. මොකද හේතුව නැත්තම් මේ ප්‍රශ්නේ වාර්තාගත වෙන්නේ නැහැ. එතකොට අර අහන කට්ටිය චෝදනා කරනවා මේ ප්‍රශ්න නැතු උත්තර විතරක් ලැබෙන නිසා. ඉතින් අපි සීමිත පහසුකම් වගේක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට ප්‍රශ්න නගන්න ඕන නම් අපිට කර්මාකල අවස්ථාවක් දෙන්න ඒ අන්තරය මාර්ගයෙන් අපිට පුළුවන් වෙයි කටහඬ පොඩ්ඩක් මේ වැඩි කරලා ගන්න. පළවෙනි ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති මේ තේරුම පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඒකේ කාය සංඛාරා කියන පදයට යටින් ඉරක් ඇඳලා තියෙනවා. සික්ඛති කියන පදයට යටින් ඉරක් කරලා තියෙනවා. ඉතින් මේ කොටස අපිට පස්සම් භයං කාය සංකාරං කියන එක සතිපට්ඨාන සූත්‍රයේදී හම්බ වෙනවා. ගිරිමානන්ද සූත්‍රයේදී හම්බ වෙනවා. ආනාපාන සති සූත්‍රයේදී හම්බ වෙනවා. සමහරලාට රාහුල වාද සූත්‍ර එකක් තියෙනවා. ඉතින් මේක මේ විපස්සනා පැත්තෙන් බලනකොට මේක තේරුම් ගත්තොත් විපස්සනාට බැසගත්තා. නැත්නම් විපස්සනාට සල්ලං වුණා. විපස්සනාට සුදුසුකම් ලැබුවා කියලා වගේ කඩයිමක් කියලා කියන්න පුළුවන්. මොකද අපි භාවනාවට වාඩි වෙනකොට සීලේක පිළිතලා කායික වාචසික දුස්චරිත පිළිබඳව අපි පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා සීලෙන් තහවුරු කරගන්න. ඊට පස්සේ <clears throat> අරමුණක් අල්ලන්න පුළුවන් අත ගන්න පුළුවන් දැන ගන්න පුළුවන් අරමුණකට හිත යොදලා යොදලා නීවරණ ධර්මත් පුළුවන් තරම් 100ට 100ක් නටවත් කරන්න බැරි නම් එහෙම්පත් කරගන්න. මේචල් කරගන්න ආණ්ඩු මට්ටු කරගෙන ඒකත් ටිකකට තලා ඔබනවා සමත භාවයෙන් නම් බරපතල විදියට පැත්තකට කරනවා නමුත් විවසනා භාවනදී එනේ එනේක එනේක වැඩ කරලා පොඩ්ඩක් අයින් කරනවා අන්නේ අතරමැද හම්බෙන ස්පාසුව තුල අපිට හම්බ වෙනවා මේ පුළුවන් වෙනවා සංස්කාර ස්කන්ධය පිළි අරගෙන සංස්කාර ස්කන්ධය මූණට මූණ දාලා දැකලා ඒක බලබින්දින්න. ඒක හරියට සීල සමාධි ප්‍රඥා විදියට වීතික්‍රම කෙලෙස් සීලෙන් බල බින්දිනවා. පරිඋත් ทาน කෙලෙස් සමාධියෙන් බල බින්දිනවා. ඊට විපස්සනාවට ගියාට පස්සේ විපස්සනාවේ සංස්කාර මට්ටම් තුනකින් බල බින්දිනවා. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා. ඒකෙදි ඇත්තටම කියනවා නම් මම ওই කීපක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. සමත සමාධියෙන් අපි වචී සංකාර තමයි හැන්ඩල් කරන්නේ. විපස්සනාදී කාය සංකාර, මනෝ සංකාර, තමයි කාය සංකාර, චිත්ත සංකාර කියලා මේක දෙකට කඩනවා. දෙකට කඩලා අවස්ථා දෙකදී හිරි වට්ටනවා. අවස්ථා දෙකදී බල බින්දිනවා. අවස්ථා දෙකදී කොන්ද කඩනවා. අන්නේ වැඩපිළිවෙලේ පළවෙනිම මේ සටන කෙලිම මූණට මූණ දාලා සටනේ තීර්ණාත්මක අවස්ථාවක් තමයි මේ පස්සම්බයං කාය සංකාරං කියලා කියන්නේ මෙතන පස්සම්බනේ කියන වචනේ සඳහන් කරන සංසිඳ වීම කියන අදහසෙන් හික්මව ගන්නවා සංසිඳව ගන්නවා ඒතර කාය සංඛාර කියලා කියන්නේ කයක්, සවිඥානික කයක් පවතින බවට තියෙන අඩුම ලංසුව. නැත්තම් මේ කයේ පවතින පණ ඇති කයක් කියන්න පුළුවන් අඩුම ලංසුව තමයි හුස්ම ගන්න එක. ඒකට අපිට මේ උදාහරණයක් නැත්තම් උද්ෘතයක් පෙන්වන්න පුළුවන් ඒ චුල්ල වේදල සූත්‍රයේදී ධම්මදින්න රහත්මෙනින් වහන්සේ මතක් කරනවා කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස කියලා. එතකොට කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රසවාස කියන එක හිතකින් අපි දැනගන්නේ කොහොමද? හුස්ම ටික නැත්නම් මේකට අපි කය කියන්නේ කුණක් කියලා කියන්නේ. ඒකට මල කුණ කියලා කියන්නේ. හුස්ම ටිකේ තිබුණොත් ලාවට හරි තාම ඒකට කය කියන වචෙන් සම්බන්ධ කරනවා. කය කියන්නේ ස්කන්ධය කියන එක, කන්ද කියන එක, ගොඩ කියන අදහස. එනිසා මේ රූප ගොඩ මගේ කියාගන්න අභ්‍යන්තර බාහිර සීමාවෙන් මගේ කියා ගන්න රූප කොට මම කියන එක මගේ කියන එක මගේ ආත්මය කියන එක රැඳෙන්න අන්තිම අඩුවෙන් අවශ්‍ය කරන දේ තමයි හුස්ම වැටෙන එක. ආයුෂ්ම තියෙන තාක්කල් මේක මගේ කියනවා ඊට පස්සේ ඒකට අයිතිකාරයක් නැති වෙනවා. අයිතිකාරයක් නැති වුණොත් කයක් නැති වුණා වගේ. කය නම් තියෙනවා කුණු කය ඉතුරු වෙනවා. ඒත් අයිතිකාරයක් නැති වුණොත් ඊට පස්සේ කය කියන්නේ. ඒ නිසා කය කියන නම බැඳෙන එකතු කරන පිඩු කරන අන්තිම අඩුම ලංසෝ තමයි හුස්ම ටික. අන්නේ හුස්ම සංසිඳවනවා කියන එකයි නැත්නම් හුස්ම සංසිඳෝමේ හික්මනවා කියන එකයි පස්සම් බයං කාය සංඛාරං අස්සසි සාමිති චිකති කියන්නේ ආස්වාස හුස්මේ ආස්වාස කොටස සංසිඳීමේ සංසිඳීමේ හුස්ම ගන්න. සංසිඳීමේ සස්මේ හික්මනවා ප්‍රසවාසකයත් සංසිඳීමේ සංසිඳීමේ හික්මනවා කියන එකයි මේ සඳහන් කරන්නේ මේ කාලිචේතේ සඳහන් වෙන්නේ සතිපට්ඨානේ කාය කායනුපස්සන කොටසේ අන්තිමට. කායනුපස්සන කොටසේ පද හතරකින් ਸਰවචනාංශේ මෙතෙන්ට අපි ගෙනියන්නේ ඉස්සලා දීගං වාස්ස සන්තෝ දීගං වාපස්ස සන්තෝ කියලා දීර්ඝ හුස්ම ආස්වාසේ සහ ප්‍රස්වාසේ දැනගනී කියලා තමයි පටන් අරගන්නේ. ඒක සාමාන්‍යයෙන් සක්මනක ඉඳලා පරියන්කට ගිය ගමන් යෝගාවචර කිස්සල දකින්න අර ගොරෝසුර තිබුණ ආස්වාස ප්‍රස්වාස. සියල්ල සීහිලා පෑහිලා භාවනාවට yaadෙනවනම් ඉරියව්ව ඇවිදින ඉරියව්වෙන් tempat ඉරියව්වට ගියාට පස්සේ එන්නේ එන්නේ එන්නේ හුස්ම කෙටි හුස්මක් පාඩපත් වෙනවා ඒකත් ඇත්තටම ආස්වාද ප්‍රසාර සංසිඳීම තමයි මේ දෙක වෙනකොට ආස්වාද ප්‍රසාරයේ මූණට මූණ දාලා හිටිනවා වැඩි වෙලාවක් ඇසුරට මිත්‍රකමට යාලුකමටපත් වෙනකොට සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්කති කියලා බුදුරජාණන්සේ අමතර අභ්‍යාසයක් දෙනවා ආස්වාස ප්‍රස්වාස මුලැමැදාග වශයෙන් අල්ලගත් තැන ඉඳලා සම්පූර්ණ ගෙවිලනකම් බලන්නේ කියලා. ඇත්තටම ඒ වෙනකොට ආස්වාස ප්‍රස්වාස ගොරෝසු ගතිය නෑ සියුම් ගතිය තියෙන්නේ. නමුත් යෝගාවචරයට කියන්න පුළුවන් තරම් ශක්තියක් එනවා තව ආනාපාන 10ක් විතර යනකම් මගේ හිත කැඩෙන එකක් නෑ. පසුගිය ආනාපාන 10 දිත් මගේ හිත තිබුණේ මේකමයි කියලා නිකන් මේ වාහනයක් අරගෙන යන එකනට තව ඉස්සරහට ඇක්සිඩන්ට් එකක් පේන්න නැහැ කියනවා වගේ. විශ්වාසයක් පහළ වෙනවා. අන්නේ වෙලාවේදී තමයි පුළුවන් වෙන්නේ ආස්වාසයේ මුලැමැදාග ප්‍රස්වාසයේ මුලැමැදාග. ඒකට මේ අපේ ආචාර්ය මතේ ගුරුතුරු සඳහන් කළා තියෙන්නේ ආස්වාද ප්‍රස්වාස මුලුල්ලම දකින්න. වෙන විදිහකට මුලැමැදාග දකින්න. ඒ වෙනකොට වෙන්නේ තවත් හිත ඇතුළට නැමිලා ඉඳුරංගෙන් අයින් වෙලා ආනාපානෙ හිටලා තවත් කය තැම්පත් වෙනකොට තමයි පස්සම්බයං කාය සංකාරම් කියන එක සරුවචන්සේ අඳුල්ලා දෙන්නේ. එතෙන්දි වෙන්නේ ඒ විදිහට තැම්පත් වේගන එනකොට හිතේ කයේ මතිමතාන්තරවල සෑහෙන පරිණාමයක් සෑහෙන පෙරලියක් කියන්න පුළුවන් සිද්ධ වෙනවා. ඒ මොකද බාහිරවර්තිව තිබුණු අපේ ආකල්ප ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් එළියට දුවදුවයි හිපුණ හිත තන්නේ ක්‍රම ඇතුළට නැමෙනවා. අන්තරා වර්ගය හැදෙනවා. ආනාපානෙම එකම අරමුණු කරගෙන භාවනා කරන අතර ආනාපානට ලං වෙන්න වෙන්න වෙන්න අර ඉඳුරන් හා බැඳිච්ච ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥාණය ඇතුළට යනවා. බාහිරේ දුවදුව තිබුණ එක ඇතුළට නැමිලා ඒකතෙන් වෙන්න පටන් අරගන්නවා. මෙන්න මේ එකතෙන් වෙන්න පටන් අරගන්න එකයි හුස්ම සංසිඳන එකයි එකවර සිද්ධ වුණාට ඉස්සල්ලාම තමයි මේක වෙන කෙනා තක්කු මුක්කු වෙනවා. කලබල වෙනවා, අසරණ වෙනවා, පාළු ගතියකටපත් වෙනවා, ඒකාකාරී ගතියකටපත් වෙනවා, නිින්දට වැටෙනවා, සැක උපදවනවා මේ වෙන්නේ හරි දියක්ද වැරදි දියක්ද කියලා. මේ යන්නේ භාවනාව හරි පැත්තටද වැරදි පැත්තටද. එතකොට එක පැත්තකින් සෞඛ්‍ය සම්පන්න විදිහට කය හිත ආනාපානෙ තැම්පත් කරමින් සීන් සීරුවේ බැලිය යුතු භාවනාව යෝගාවචරයේ කෙලෙස් නිසා යෝගාවචරයේ සක්කාය දිට්ඨිය නිසා පෙරකල පුරුද්ද නැති නිසා සූදානම්ෙන් නොයන නිසා මේක හරිද වැරදිද කියලා බයක් එනවා. බයක් ආපුවම වෙන්නේ හිත ඇවිස්සෙනවා ඒක. යෝනිසමනසිකාරයේ තියෙන උපාය ඥානේ දන්නේ කනනම් තැම්පත් වෙන පැත්තටයි ධෛර්යය දෙන්න ඕනේ. නමුත් නොදැන යන යෝගාවචරයේ ආධුනිකයා මේක හරිද වැරදිද කියලා එක්ක සැකයටපත් කරනවා. එහෙම නැත්නම් එන්නේ එන්නේ එන්නේ ආනාපානය නීරස වෙනවයි කියලා ඒකට අනදර කරනවා. එහෙම නැත්නම් කයියෙන් හුස්ම ගන්න බලනවා හුස්ම නැති වෙච්චි ස්පර්ශය අල්ලන්න. එහෙම නැතුව ප්‍රයත්න කරන්නේ නැතුව හිටියොත් නින්දට වැටෙනවා. ඒ නිසා මේක නිකන් මේ කඹේ යවිදිනා වගේ වැඩක්. අන්න ඒ සියලු කාරණා මගාරවලා මේ යන වැඩේ හරි මෙතනදී මම කරන්න ඕනේ තැම්පත් භාවයට උදව් කරන එකයි කියන එකට සරුවත් යන සවුරුත් 2600කට ඉස්සලා දීපු ධෛර්යය තමයි උතෙන්දී තැම්පත් කරන්නේ. උන්වහන්සේ කියලා තියෙනවා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සර්වඥතාඥානෙ ඉතින් කලබල වෙන්න දෙන්න එපා සැකපොදවන්න එපා නින්දට වැටෙන්න දෙන්න එපා හයියෙන් හුස්ම ගන්න එපා ඇස් දෙක අරින්න එපා ඔය යන වැඩේ හරි ඕම තැම්පත් වෙන්න ඉතින් සර්වඥන් වහන්සේම නොකිය තිබුණා නම් අපි එහෙම ආර්ය පරිශන කරන්න ගත්තොත් මේක හරිද වැරදිද එහෙනම් කවදාකවත් ගොඩ එන්න වෙන්නේ නැහැ ජීවිතයක් ඇතුළත මේ කෙටි කාලයක් ඇතුළත අපිට අත්දකින්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා සර්වඥාන්සේ ඒක ලිඛිතව සඳහන් කරලා තියෙනවා යෝගාවචරයට දැන් ඔය යන්න හදන්නේ විස බීජ තියෙන පළාතක යන්න ඉතලා ඉමුනිටි එකක් අරගෙන යන්න ඉන්ජෙක්ෂන් එක ගහගෙන යන්න ගියොත් වදින්නේ නැහැ කියනවා වගේ කල්ැතුව අපිට පොඩ්ඩක් මේ වැක්සින් එක දෙනවා. ඔතින්දි බය එයි, ඔතින්දි සැක උපදවයි, ඔතින්දි නින්දට වැටෙයි, ඔතින්දි ඇස් දෙක අරින්ද හිතෙයි, ඔතින්දි හයියෙන් උස්ම ගන්න හිතේ මේ සේරගෙම කරන්නේ පස්සම්බණයක් නෙවෙයි අවිසිල්ල. ඒ නිසා මෙතෙන්දි සත්පුරුෂයෙක් වාගේ මෙතෙන්දි උපදේශයක් ලැබුපු කෙනෙක් වාගේ මෙතෙන්දී මේ ලෑස්ති වෙලා ගිය කෙනෙක් වාගේ මේක සංසිඳෙන්න ආරිනේ. ඉතින් අන්නේ ඒ පරිවර්තනේ හොඳටම ගැළපෙනවා මේ පටිශෝතගාමි කියන වචනේ. අපි මෙතෙක් කල හිත දෙන ලනු කාගෙන තමයි ගියේ. සක්කාය දිට්ඨිය දෙන ලනු කාගෙන ගියේ. එයා මේ වගේ වැඩේ හරියාගෙන එනකොට කොහෙන් හරි ප්‍රශ්නයක් අර්බුදයක් ඇති කරනවා. ඇති කළ එක්ක අපි නැගිට ඕන. එක්ක ගුරුවරයා වෙනස් කරනවා. එක්ක භාවනා මධ්‍යස්ථාන වෙනස් කරනවා. එක්ක කමඨහන වෙනස් කරනවා. එක්ක හයියෙන් උස්ම ගන්නවා. එක්ක ඇස් හරිනවා. මොන්නම දේ කරලා හරි අර අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. පිටිසිදු දිය ධාරාවට මඩ දානවා. ඉතින් කවදා හරි ඒ දේ වැරදිත් කරලා 10 15 සැරේ වැරදි කරලා මම ඉතින් උනේ වැරද්දක් කියලා මේ සාකච්ඡාවකදී හෝ බණකදී හරියට තේරුම් අරගෙන ඊගාදාස මේකට ලෑස්තිලා ගියොත් ඒ යෝගාවචර ලොකු වෙනසක් එදාට තේරෙන නමුත් ඒ වෙනස උනේ වෙනස දැනගන්න පුළුවන් උනේ කලින් වෙච්ච වැරදි නිසා තමයි. එimhe වැරදි නැති කෙනාට මේ දැන් කියන එක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා මොකද අත්දැකීම් නැති නිසා. අත්දැකීම් කියන්නම පරණ වැරදි ගොඩක් තමයි. ඒ වැරදි ගොඩ මතින් තමයි මේ හරි තීන්දුව ගන්න. නමුත් මේක යෝග ජීවිතයේ විපස්සනා ජීවිතයේ සම්දිස්ථානයක් වුණාට විශාල ළඟාවීමක් නෙවෙයි. මේ තාම කියන විදිහේ සමත භාවනාවෙන් කියන ධ්‍යානයක් වගේ එකක්වත් විපස්සනා භාවනාදී කියන මේ මාර්ගඵල ඥානයක්වත් නෙවෙයි. හැබැයි අභියෝගයක් ආපුවාම හරි පාර තෝරන්න පුළුවන්ද බැරිද කියලා තීරණාත්මකව එහෙම නැත්නම් උත්සන්න ආසන්න වේලාවක හරි තීන්දුව ගැනීමේ මුළු සංසාරෙම පළවෙනියම ගන්න තීන්දුව හැබැයි කිසිම විශේෂක ගත්තේ නැහැ අපි මෙතෙක් කල් අපි හැම විශේෂකදීම අපි බාහිරවර්තිව තිබුණේ. ඒක නිසා ඒ විශේෂ දැනුම මේකට අදාළ නැත්තේ නෑ අදාළයි. නමුත් මෙතන ඊට වඩා හාත්පසින් වෙනස් මේක අන්තරාවර්ති වෙච්ච අවස්ථාවක අර තීන්දුව ගන්න. ඊට පස්සේ මේ තීන්දුව දහස්වර පරීක්ෂා කරනවා. හැම පරියන්කේදීම පරීක්ෂා කරනවා. කරන ඕනම වෙලාවක වැරද්දුවොත් වටනවා. බොරු වලක වැට්ටුවා වගේ හැම ගහලා බිම දාලා පාගලා වට්ටලා මන්දෝත්සහයි කරලා වීදුරු මාලිගයකට ගලක් ගැහුවා වගේ කරනවා. නමුත් එක සැරයක් වැඩිචෙක්නාට අවස්ථාව වැඩි දෙවෙනි සැරේත් වැඩිච්චාම Tamanටම නැගිටින්නේ එදා මං කරපු දේ වැරදි කියලා තේරුම් ගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා පළවෙනි සැරේ මේක තේරුම් ගැනීම පස්සබ්බයන් සකය සංකාරම් කියන එක මේ භාවනා ජීවිතයේ කොඳු ඇට පෙළවා. කොඳු ඇට පෙළ හයි වෙන්න පටන් ගන්න තැන. ඒ විතරක් නෙවෙයි නාම ධර්ම වල රූප ධර්ම වල තිබුණු භාවනාව නාම ධර්ම වලට යන්න එලිපත්ත පයින් නැතන. කරන භාවනාව කෙරෙන භාවනාවක් බවට එලිපත්ත පයින් නැතන. ගොරෝසු භාවනා සියුම් භාවනාවක් බවට එලිපත්ත පයින් නැතන. යකෙම යමක් වෙන්න ඇරලා නිෂ්කලංකේ බාලාගෙන ඉන්නවා කියන දේවල් වලට ඇඟිලි ගහලා හදන්න කරන්න යන වෙනුවට වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා කියන භාවනා ජීවිතයේ තියෙන පළවෙනිම පාඩම ඉස්තිරලාම සාක්ෂාත් කරන වෙලාව. ඒ නිසා මේ පස්සම්බයං කාය සංකාරම් කියන එක විපස්සනා ප්‍රවිෂ්ටි කියලා ගන්න පුළුවන්. ඒක එහාපැතට ගියොත් සල්ලම් වෙනවා. මෙහා පැත්තේ ඉන්න තාක්කල් තාම නැහැ. කොච්චර අත්දැකීම් තිබුණත් ගුණාවක් නැහැ කියලා වගේ කියනවා. ඒ නිසා පස්සම්බයං කාය සංකාරම් මේ මොන්ඩිසෝරි පන්ති වගේ. එහෙම නැත්නම් ඉස්ලාම අයනු කියන වගේ වැඩක්. නමුත් දීර්ඝ යන ගමනකට ලොකු පෙරහුරුවක් ලොකු මේ සකස් කිරීමක් වෙනවා. එතකොට මේ දින 10 තුළදී අවස්ථාවක් ලැබුණ විටක සත සතිපට්ඨානයේ අලලා චිත්තානුපස්සන සතිපට්ඨාන චිත්තානුපස්සනයේ අලලා භාවනා කමඨහන් දෙන මෙන් ඉල්ලමි තෙරුවන් සරණයි. ඉතින් මේ චිත්තානුපස්සනාව අල්ලා කමඨහන් දෙනවයි කියලා කියන්නේ ඒ මේ මේ කෙරණ දෙයක් නෙවෙයි කරන දෙයකට මගෙන් කමටහන් ගිලනවා. ඒකට වෙන කවුරු හරි අල්ලගන්න වෙයි මං හිතන්නේ. මයින් වෙන්නේ නැහැ. මගේ තියෙන්නේ කන්දක් ගලින් ගල කන්දක් උඩින් ගල තල්ලු කරලා යන අතේ යන්න නැහැ. මට තියෙන අතරමැදි මේ කායනුපසනාව මේ වේදනා සචිතය මම දන්නේ ගල යන තාලේ තමයි. ඒක කඩාගෙන යයි. මට බෑ මේක එක තැන් වලට යොමු කරන්න මේක ඕනේ නම් මම කියන්නම් මේ මට ආම්දුරගේ නම මතක නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉන්න ආම්දුර කෙනෙක් චිත්තානුපස්සනාවට මම උපදෙස් දෙන්නේ කමටහන් දෙන්නේ කවුද මේ තේජනියා ආම්දුර. අන්න ගියා නම් අල්ලගන්න පුළුවන්. ඒ සාන්ති විශේෂණය කරනවා චිත්තානුපස්සනා කොටස. ඒ නිසා මගේ ක්‍රමයේ තියෙන්නේ යන අතට වයින් කළා තිබ්බට පස්සේ යන්නේ එකයි කරන්නේ. එහෙම නැතුව අතරමඟදී හැසිරවීම අඩු කරන්නයි මගේ ක්‍රමයේ තියෙන්නේ. කිසිම හැසිරවීමක් නැහැ මුලදී ඔක්කොම එකලස් කරලා Tamange චරිත ලක්ෂණ හැටියට යන්න හදලා ඒ ගල යන හැටියට මැස්ස ගන්නවා කියලා මම කියන්නේ ඔකට. ගල යන්නේ අවුව තියෙන දිහාට තමයි. එයා යන පැලට මැස්ස ගහලා ගහලා දෙනවා මිසක් මැස්ස ගහලා සාමාන්‍ය සාමාන්‍යන පතෝල මැස් කරන මැස්ස ගහලා තමයි පතෝල හදන්නේ. මං හදාගත්ත ක්‍රමේ වැලයන් හැටියට මැස්ස ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ අරකට මේකට කමටහන් නෙවෙයි මං තාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ආනාපානේ දිගහැරෙනකොට ඔය සත්‍යපට්ඨාන ඔක්කොම සිද්ධ වෙනවා. කිසියම් තැනක අතරමැදදී හසුරවන්න ඕන වෙන්නේ හසුරවන්න ඕන නම් ආනාපාන කරද්දිම මෙසේජ් එක එනවා මෙන්න මේ පැත්ත කරන්න මේ පැත්ත කරන්න කියලා ඒක නිසා ඒක මේ අතරමැදදී හසුරවන්න ගියොත් වෙන්නේ විලෝපන වෙනවා නැත්තම් કૃත්‍රිම භාවයටපත් වෙනවා කර්තෘ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාදී විතක්ක ਵਿਚාර පීචි සුඛේකගත සහිත ප්‍රථම ධානයේදීම සිත එකඟ වී කහපාට ආලෝකයක් අවකාශයේ දිස්වි ඒ දිගට පවතී එවැනි අවස්ථාවකදී විදර්ශනාට හරවන්නේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න දෙන්න ලෙස ඉල්ලා සිටිමි. මේක ඇත්තටම අපේ අපවත්ච නායක හඳුරන්ගේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ සෑහෙන උත්සාහයක් කරලා තියෙනවා. මේ වගේ යම් කිසි කෙනෙක් ආනාපාන කරද්දී සමත පූර්වාංගම ක්‍රමයට යනවා නම් සමතෙන් ගිලා ධානයකටපත් උනොත් සුද්ධ විපස්සනා කරන කෙනෙකුට වැඩි අවස්ථාවක් තියෙනවා නැත්නම් මෙහිමයි ස්වාමීන් වහන්සේ කියන්නේ සුද්ධ විපස්සනා කරන එක්කනා හැම වෙලාවෙම රූප කර්මස්ථානෙමයි බහගන්නේ. කයෙමයි. කායනපසනායි බහින්නේ. සමත ධානයක් ලැබුවොත් ඒ කෙනාට නාම කර්මස්ථානෙන් හෝ කායනපසනාය හෝ රූප කර්මස්ථාන ගැන දෙපැත්තෙම ඇතුල් වෙන්න පුළුවන්. දොරවල් දෙකක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙකුට විශ්වාසයි නම් මේ පත්ලා තියෙන ප්‍රථම ධානය කියලා ඒක ඇත්තටම හොඳට වශී කරගන්නයි කියලා කියනවා ධ්‍යානට කැමති වෙලාවක යන්න, කැමති වෙලාවක එන්න, කැමති වෙලාවක ඉන්න ධ්‍යාන හිත ධ්‍යාන නැති හිතෙන් බලන්න ඊට පස්සේ ඒකේ තියෙන මේ කියන මේ විතක්කේ කෘත්‍ය මේ ਵਿਚාර කියලා එක එකනාගේ එක එක විශේෂයෙන්ම ධානාංග වශයෙන් සඳහන් කරන චෛතසික පහ වෙන්කොට හඳුනා ගන්න. ඒ නිසා එතන වශීතා පහක් තියෙනවා. ඒ වශීතා පහ පුහුණු කරාට පස්සේ මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න තියෙන්නේ ධානයට සම වැඩිලා තමන්ට පැයක් ඉන්න පුළුවන් කියලා හිතනවා නම් සාමාන්‍ය ධානයේ පැයක් ඉන්න පුළුවන් කියලා තියෙනවනම් ධානයට සමතල විනාඩි 15කින් විතර අදිෂ්ඨානකින් ධානය නැගිටින්න කියලා. නැගිටලා එතකොට චිත්ත ප්‍රවෘත්තියේ නීවරණ නැහැ. නැත්තම් නීවරණ නැති ගැම්මක් තියෙන්නේ. හැබැයි හිත තියෙන්නේ ධානය නෙවෙයි. එහෙම බැලුවට පස්සේ සමහර කෙනෙකුට ධානයට යන්න හේතු වෙච්ච ආනාපානෙ මතුවලා ඉන්න පටන් ගන්නවා. එහෙමනම් රූප කර්මස්ථානයේ ආනාපාන දිගේම විපස්සනාට බහිනවා. එහෙම නැත්නම් ප්‍රීති විතක්කේ හෝ ਵਿਚාරේ හෝ ප්‍රීතිය හෝ සුඛය හෝ ඒකාග්‍රතාව කියන මේ ධාන බහින් එකක් හොඳට දිදුලන්න පටන් ගන්නවා. මුග දෙනකොට එන්නේ ප්‍රීතිය මේ නිකන් සාමාන්‍යයෙන් මේ පුංචි බෝට්ටුවක නැගලා මොහොතේ ඉන්නකොට බෝට්ටුවත් එක්ක ඉහළ පහළ යන්න වගේ තමයි හොඳට තේරෙනවා මේ සැහැල්ලු ගති ඇඟ ඒකට කියන පිනායන ගති ඊට පස්සේ ඒක මේ ප්‍රීතිය කියන චෛතසිකයේ ලක්ෂණ බව දැනගෙන ඒක විපස්සනාට නම් ගන්න පුළුවන් රූප නාම ධර්මයි ඒ සමානට සුඛේ වෙන්න පුළුවන් නැත්තම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛයකට අගින පහෙන් ඕන එකක් වෙන්න පුළුවන් ඒ දෙකෙන් කොයි එකද ප්‍රකට වෙන්නේ ඒකත් අනුව දිගට විපස්සනා කරනවා මොකද්ද මෙතන විපස්සනා කරන්න කියලා අහුවොත් කෙටියෙන් උත්තර දෙන්න තියෙන්නේ ආනාපානේ නම් ආස්වාසේ මුලමඳාක බලනවා ප්‍රස්වාසේ මුලමඳාක බලනවා ප්‍රීතිය පහළ වෙනවා නම් ඒ ප්‍රීතිය පහළ වීම පුළුවන්තරම් නැති තැනක ඉඳලා ප්‍රීතිය පහළ වීමේ මුල අල්ලගෙන හොඳට ප්‍රීතිය ඉස්මතු වෙලා ප්‍රීතිය නැවතත් ගෙවිලා යන තැන මුලමඳාක බලනවා සුඛේ පහළ වෙනවා නම් ඒකේ මුලමඳාක බලනවා අන්නේ විදිහට නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ඒ එක එකක ඇත්තටම වැදගත්ම දේ වෙන්නේ මේවා වෙන්කොට හඳුනගන්න එක. හඳුනගෙන ඒක එකක් ඇතිවීම නැතිවීම බලන. සාමාන්‍යයෙන් ඇතිවීම නැතිවීම බලනවා කියනට වැඩිය ඇතිවීම නැතිවීම බලනවා කියන එක භාවනා මේ විස්තරේ බොහොම උසස් මට්ටම. ඒකට දොරටුව විවෘත කර දීම කරන්නේ මුලැමැදාක බලනවා කියන්නේ. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා අරමුණේ මුලැමැදාක බලන එකයි. එතකොට එයාට පුළුවන් ඕන්න ධානයට පාදක වෙච්ච ආනාපානෙ මුල මතක බලන්න පුළුවන් නැත්නම් ධානයේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබිච්ච ඒ විතක්ක ਵਿਚාරාදී ධානාංගවල මුලැඳාක බැලීම කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ විපස්සනාට හරවන්නේ. ඊට වැඩි ක්‍රමයක් තියෙනවා. නෑ. ඊට වැඩි ක්‍රමයක් තියෙනවා. තව දුරටත් දෙවෙනි ධ්‍යානට යන්න පුළුවන් ඕන. ඒතකොට සමති දිගේ තව යන්නේ. දෙවෙනි ධ්‍යානට ගියාම විතක්ක ਵਿਚාර දෙක හැලෙන නිසා ප්‍රීතිය හොඳට දිදුලනවා. ලොකු සාංශික පොත කියවනකොට මේ මෙතෙන්දි මේ ප්‍රශ්නේ අහන කෙනාට උනන්දුවක් ඇති කරනවා. පුළුවන් නම් ප්‍රථම ධ්‍යානදී විපස්සනාට හරවන්න නැතුව ද්විතිය ධ්‍යානයත් පුරුදු කරගෙන යන්නයි කියලා. මොකද ද්විතිය ධ්‍යානදී ඉස්මතු වෙන ප්‍රීතිය නැත්නම් යටපත් වෙන විතක්ක ਵਿਚාර දෙක යෝගාචරයට හරිය පහසුවක් වෙනවා. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ හිත වන්මත් කරන බාහිරට දුවන හිතවිලි. බාහිර දොන යොමු කිරීම. ඒව අඩු කරගන්න විපස්සනාට වඩා ලේසි. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේගේ මේ කියන මේ ද්විතිය ඥානයේ හරවණ එක ගැන බිකු බෝධි විශේෂයෙන්ම හරියටම පින් පොයින්ට් කරලා කිව්වා ලංකාවේ ඉපදිච්ච ලංකාවේ යෝගාවචරයේ ලංකාවේ යෝගාවචරය කරන කර්මස්ථානයක් වශයෙන් ඥානාරාම ස්වාමීන් හොඳටම පුරුදු කරලා ද්විතිය ඥානයේ විපස්සනාට හරවන්න කියපේක මේ හොඳම දේශීය නිෂ්පාදනයක් කියලා. නැත්නම් සාමාන්‍ය බුද්ධ වචනේ තියෙන චතුත් අධ්‍යාහනේ පදනම් කරගෙන මේ ප්‍රශ්නේ අහන්නේ ප්‍රථම අධ්‍යාහනේ පදනම් කරන එක කොයි එකත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ලංකාවේ මනස නැත්නම් අපි හැදෙන සංස්කෘතික පදනම යටතේදී දෙවෙනි ධ්‍යානට ගිහිලා කරනවා කියලා ලොකු සංසික නිකන් ගෙස් කරලා නෙමෙයි කියන්නේ. හොඳ අවබෝධයක් ඇතිව මොකද ද්විතිය ධ්‍යානයේදී ඇතිවෙන ප්‍රීති සුඛ ප්‍රධාන වශයෙන්ම විපස්සනාවේ ඇති වෙන උද්‍යප්පේ ඥානයේ ප්‍රීති සුඛයට බොහෝම සමාන්තරයි. හොඳට හිත අවදිමත් හොඳ සක්‍රියයි. ඉතින් ඒක නිසා බිම තියන්න හිතෙන්නේ නැහැ වෙලාවට. අර සමති විපස්සට හැරවිල්ල ටික වෙලක් වැඩි වෙලා වාඩි වෙලා ඉන්න එක අනිකුත් ප්‍රශ්න මත භාවනා කරනවා වගේ කියන මේ පෙරළියේදී බිම නොතබ ගෙනියන්න අර ප්‍රීතිය දෙන තල්ලුව අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නමකට වගේම ගිහියෙකුටත් එකසේ බලපාන. ඒ නිසා ලොකු සාංශකේ පොඩි එතන පොඩි තල්ලුවක් එහෙම නැත්නම් මෙහෙවීමක් තියෙනවා පළවෙනි ධ්‍යානට වැඩිය දෙවෙනි ධ්‍යානයක යන්නේ. සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ මේ ඒක BPS එකෙන් දැන් අච්චු ගහනවා අපි ළඟ තියෙන පොත් ටික ඉවර වුණා ඒක ඉංග්‍රීසි භාෂාවටත් දාලා තිනවා ජර්මන් භාෂාවටත් දාලා තියෙනවා මං හිතන්නේ. මේ ඉතින් ඒ පොත තමයි මේ ඇත්තටම මට වුණත් ලොකු සංචය අඳුනා ගැනීමට හේතුනේ ඒ පොත කියවනකොට තමයි හරියට කරලා බලලා ලියලා තියෙන එකක් බව තේරෙන්න තේරෙන බොහොම පුංචි පොත මේ ඒකේ තියෙනවා මේ මේ ප්‍රශ්නට උත්තරේ. අවසර කරසු ස්වාමීන් වහන්සේ පෙරත් වත්මනේදී ත්‍රාතුන් වහන්සේලා වැඩවස වැඩවසන ලද නිස්සරණවන අරණියේ ඓතිහාසික පසුබිම හා දැනගැනීමට දැනගැනීමේ යෝගාචරකේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමට ඉවහල් වන බැවින් ඒ ගැන පැහැදිලිමක් කරන ලෙස කවුරුන් ඉල්ලා සිටිනේ. ඉතින් මේකට අර ලියවිච්ච අපේ පට්ටන්දර ලියවිච්ච පුරාජෝරු පොතක් තියෙන ඕනනම් දෙතැයි ටිකක් ලොකුයි පොත. පැත්තකලා කියවක ඉන්න පුළුවන්. අපි ලියපු එකක් නෙමෙයි මේන දායක කණ්ඩායමක් හිත නිවන නිස්සරණ වනාරණ කියලා මෙච්චර විතර ඇති A4 paper එකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ගුරු අනාගතයේදී එක PDF කරලා දාන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ඒකට කියන්නේ පැත්ත කරලා ඉඳගෙන ස්ටඩි කරන්න පුළුවන් සද්ධා කැට කැට ඉන්නේ කියනවා. ගර්ථ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා සතර සතිපට්ඨානෙ විස්තර කරන විදිහ හා ඊර්වානන්ද සූත් නන්ද සූත්‍රය විස්තර කරන විදිහ අතර වෙනස කොහොමද? සතර සතිපට්ඨාන භාවනාවේදී ආනාපාන සතිය පාවිච්චි කරන්නේ කායනපසන සඳහා පමණයි. ගිරිමානන්ද ආනාපාන සති මනංචුල රාහුල වාද සූත්‍රය වගේ ඒවයිදී ආනාපාන කියන එක කර්මස්ථානේ කායනුපසන වේදනානුපසන චිත්තානුපසන ධම්මානුපසන කියන හතරම සම්පූර්ණ වෙන හැටි දිග්ගටම අරගෙන යන නිසා මේ ඒ සූත්‍ර දෙක තුන ආනාපාන සති ගිරිමානන්ද චුල්ල මේ රාහුල වාද සූත්‍ර වගේ වයිදී යෝගාවචරයට ලොකු විශ්වාසයක් ඇති කරලා දෙනවා මේ নানা ආකාර භාවනා ಜಾති කර කර දඟලන්න එපා හරියනවා නම් 100 100ක් නෙවෙයි 200ක් විශ්වාස කරන්න ආනාපානෙ ගෙනියන්නේ එතකොට අර මේ මට මේ සතුරාරක කරන්න තෝ පුළුවන්ද මේ සතර බ්‍රහ්ම විහරණ කරන්න නැතුව පුළුවන්ද කසින කරන්න නැතුව පුළුවන්ද සෝනට යන්න නැතුව පුළුවන්ද කියලා අර ලයිස්තුවේ නැතිවීමේ ප්‍රශ්නය නැති කරන අදහසටම වගේ වෙන්නේ නැති ආනාපාන සති සූත්‍රයේදී සරුවත්සේ නැවත නැවත සඳහන් කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානා පරිපූර්ණෙන්ති ආනාපාන සති වඩනවා හතර සතිපට්ඨානෙ වැඩෙනවා චත්තාරෝ භික්කවේ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්පොජ්ජංගා පරිපූර්ණෙන්ති ආනාපාන සතියෙන් චතර සතර සතිපට්ඨානෙ වැඩුවා නම් ඒකේ සත්‍තිස් බෝධිපාක්ෂික මාර්ගයේ ෂෝට්කට් එකක් වෙනවා අපි දන්නා සතර සතිපට්ඨානය පස්සේ ඉත්‍රිපාද සතර සම්‍යක්ප්‍රදාන බච්ච ඉන්ද්‍රිය පංච බල පහු කරලා යන්න ඕනේ පොඥංග වලට. ආනාපානතික ගියොත් අර නයින් සයි නිවන් ක්‍රීඩාවේ තියෙන ඉනිමග එතෙන්ට ඩට් එක වැටෙනොත් එහෙම කෙලිම උඩට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්නේ. කෙලිම සතර සතිපට්ඨානට මේ සත්‍ය පොඥංග වලට එනවා. සත්‍ය පොඥංග හැබැයි මෙන්න මේ විදිහට පන්නේට දාලා වැඩුවොත් විඥා විමුක්තියට යන්න පුළුවන් කියලා ආනාපාන සති සූත්‍රයේ හරියට ඒක මේ නැවත නැවතත් නැවත නැවතත් ඒ සෑම සම්දිස්ථානයකදීම සරුවත් යනසේ වචනෙම සඳහන් කරනවා. ඒක නිසා මේ හුඟක් භාවනා කරන එක ගිහි පැවිදි වෙනසක් නැහැ කාටවත් වගේ අර කවුරුත් කියන ලයිස්තුව මම කෙරුවනේ කෙරුවේ නෑ නේද කියන සැකේ හුඟ දෙනෙකුට තියෙනවා. සතිය තියුණා සමාධිය තියුණා මට මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා නැහැ. චතුරාර්යක භාවනා කරලා නැහැ, කසින භාවනා කරලා නැහැ, සෝහනට ගිහිල්ලා නැහැ, මලමිනී බල ඉතින් අර මේ පොතේ තියෙන බෙහෙත් හේරම් බොණ්ඩ හදනවා ලෙඩේ තනිවුණා. මොකද ඒක පොතේ තියෙනවා ලයිස්ට්ුවේ මෙහෙම මෙහෙම බෙහෙත් ගොඩක් තියෙනවා කියලා. අන්න ඒවා එකක් තියෙනවා. අන්න එහෙම නැතුව මේ short to the point. කෙලින්ම යන්න තියෙන ක්‍රමයක් තමයි ආනපාන. ඉතින් මේකට මේ මම මෙහෙම කියනවට අපි බුරුමේ පණ්ඩිත ශාන්ති කැමති නැහැ. ඒ ශාන්ති කියන්නේ පිම්බි මෑකිලිම උගන්වන්නේ. ඉතින් මම මම කවුරු හරි පඬිතරම ගිය ගම ඒ මනුස්සයා නෙවෙයි ඉන්ටර්විව් කරන්නේ මාව ඉන්ටර්විව් කරන්නේ. යා මොනවද උගන්වන්නේ? ආනාපාන උගන්වන්නේ පිම්බිමක් කියන. කීයට පටන් ගන්න උදේ පටන් ගන්න කියනවාද කී වෙනකම් භාවනා කරන්න කියනවා. ඕව තමයි යන්නේ. මොකද මේ බුරුමේදී ආනාපානේ අහුවෙන්නේ නැති අය සඳහා හොඳයි කියලා පිම්බිමක් කිලිමේ ක්‍රමය හඳුන්ලා දීලා තියෙනවා. ඇත්තටම ඒක මම මුළු පොතම පරිවර්තනය කරපු නිසා මට කියන්න පුළුවන් ෆුට් නෝට් එකක තියෙන පිම්බි මැකිලිම මුළු පොතම ලියලා තියෙන ආනපනතිකේ. අටවෙනි සංස්කරණයේදී තමයි ෆුට් නෝට් එකක් දාලා තියෙන්නේ මේක හරිය නැත්නම් ආනපනයි. දැන් බුරුමේ ගිහලා ආනපන සති කෙරුවොත් ක්‍රිමිනල්. එල්ලෝනෝ. ඒ වාරියන්නේ පිම්බි මැකිලිම කරන්න කියලා. ඉතින් ඒක ඒ නිසා මේ මම බුරුමෙට යනකොට බොහොම ප්‍රවේශමෙන් ගන්න මොකද ඒ ශාංශ හරියටම ඒක ඒ ඒ ක්‍රමයේ පිළිබඳ ලොකු විශ්වාසකින් ඒ සංසි කියලා දෙනවා. නැවත ආනපන කරන එක නට ඒ වගේම මේ ආනපන සති සූත්‍රය කියනකොට හිතෙන් යන්න පුළුවන්. නමුත් මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ওই දෙක බ්ලෙන්ඩ් කරා සම්පූර්ණ පිම්බි මහැකිලිමේ භාවනා ක්‍රමය කියන පොත එහෙමම අරගෙන පිම්බි මහැකිලිම කියන වචන දෙක තියෙන සෑම තැනක ආනාපාන කියන වචන දැම්මා. ලංකාවට හරි ගියා ඒක කොත්තු රොටියක් ආවා. ඔක්කොම දෙක එකතු කරලා හරි ගසලා දුන්නේ. ඉතින් මම කරන්න හදන්නේ කවදාකවත් භාවනා කරන්න යන කෙනෙකුට කියන්නේ ආනාපානේ කරන්න පිම්බීම ඇකිලිම කරන්න කියලා. මම කියන්නේ වාඩි වෙලා බලන්න. බලනකොට කෝකද වඩා පේන්නේ දෙකේම එකමයි. උදරේ පිම්බීම ඇකිලිම හම්බ වෙනවනම් දෙකක් නෑ සුද්ධ විපස්සනාව. ආනාපානිය වුණොත් තව ඉස්සරහදී තමයි දෙමන් සංධිය හම්බෙන්නේ සත යන්නේ ආනාපාන සමතට විපස්සනාට කියලා. ඒක නිසා ආනාපානේ ටිකක් මේ වැඩි විකල්ප සහිතයි. ඔප්ෂන්ස් දෙක තුනක් තියෙනවා. නමුත් දෙකේම යන්නේ එකම මෙනෙහි කිරීමේ ක්‍රමය. එහෙම නැත්නම් මේ භාවනා විකාශන වෙලා යන්නේ එකම ක්‍රමයකට. ඒක නිසා මේ සැකහැර ගන්න පුළුවන් මේ අපි මේ කරගෙන යන ටික නිවන් දකින්න යනකම් ඇති කියලා. ආය අතරමඟදී අවශ්‍ය නම් ආනාපානෙ ඔක්කොම සම්පූර්ණ කරලා දෙනවා. ඒකේ විස්තරේ මේ සංසන්දනාවතක දකින්න නම් සතිපට්ඨාන සූත්‍රේ විතරක් කියවලා බෑ. ආනාපාන සති සූත්‍රේ, ගිරිමානන්ද සූත්‍රේ, ඔය රාහුල වාද සූත්‍ර වගේ කියනකොට තේරෙනවා මේ අතර සංසන්දනය. ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා ගැන පළමුව පෙන්වනවා. දෙවනුව ආනාපාන සතිය විස්තර කරා. මේ විදර්ශනාවෙන් පටන්ගෙන සතිය කරා යොමු කරන භාවනා පිළිවෙතක්ද? ඇත්තට මෙහෙම හිතන්න පුළුවන් ලොකු ස්වාමීන් වහන්සේ මේක ගැන කියනකොට අටුවා විස්තරයක් තමයි යම් කිසි කෙනෙක්ගේ මතියක් යම් කිසි කෙනෙක් සංඥා මේ මතියක් හෝ ලක්ෂණ කැමැත්තක් හෝ අකමැත්තක් ස්ථිර කරගෙන යනකොට ඉස්ලාමයක හුදු හඳුනා ගන්න සංඥා මට්ටමින් යනවා ඒක නැවත නැති කිරීම ඒක චිත්ත මට්ටමට යනවා ඒක තව තවත් භාවිතා කෙරුවොත් දිට්ටි මට්ටමට යනවා. සංඥා චිත්ත දිට්ටි කියලා තමයි කෙනෙක් යම් කිසි මතියක් දිගේ ස්ථිරසාර වෙන්නේ. නැත්තම් මෙට්ටයි වෙන්නේ. ඒකම අල්ල බදා ගන්න. ඒක අත්නාරණ විදිහට අල්ලන්නේ සංඥා චිත්ත දිට්ටි. ඒක නිසා අපිට ඒකේ තියෙන භයානකම කීත හැකි සංඥා මට්ටමේ වතුර ඇඳපු ඉරක් වගේ නැවත ලියන්න පුළුවන්. චිත්ත මට්ටමට යනකොට ඒක ටිකක් ඝන බහල වැඳෙනවා. හැබැයි බුදු කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. මුද්ද බලවත් කෙනෙකුට යම් කිසි චිත්තාදිෂ්ඨානය කරන වෙනස. දිට්ඨි මට්ටමට ගියොත් බුදුන්ටවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා මිත්‍යා දෘෂ්ටි වෙලා බුදුන් ඉදිරියටපත් උනත් බුදුරජාණන්සේ යාගෙන වෙහෙස ගන්නෑ මොකද තේරුමක් නෑ වෙහෙස කරන. ඒ තරම් ඒක ඝන බහල වෙලා කේසාඩ්නින් කියලා කියන්නේ පිට කර වෙලා. එතකොට බුදුරජාණන්සේගේ බණවත් වදින්නේ නෑ. චිත්ත මට්ටමේ තියෙනකොට හොඳ බලවත් මේ මොනවද කියන්නේ පිය ගරු භාවනීය ගුණ සහිත කෙනාට මෙලෙක් කරන්න පුළුවන්. සංඥා මට්ටමේ තමයි ලේසිම. ඒක නිසා මේ නিত্য සංඥාව කියන එක දික්ටිගත වෙලා කාට හරි කියනවනම් භාවනා කරුවට අදින්නේ නැහැ. භාවනා කළ වැඩක් නැහැ. අනිත්‍ය සංඥාව අනිත්‍ය භාවය අදාහ ගන්න බෑ. යාට මොකද නිතරම හැම සිද්ධියකදීම නিত্য භාවයටයි පොහොර වැටෙන්නේ. නමුත් ඒක දික්ටි මට්ටම නැද චිත්ත මට්ටමේ තියෙනවනම් තර්ක කරලා වාදයෙන් අන්වේ ඥාන වලින් පෙන්ලා දෙන්න පුළුවන් මේ සාකච්ඡාවට පෙළඹෙනවා. සංඥා මට්ටමේ තමයි තියෙන කෙනාට තමයි ලේසියෝ. ඒක නිසා මේ අනිච්ච සංඥාව, අනත්ත් සංඥාව, අසුභ සංඥා වගේ දේවල් අපි හැම කෙනාගේම චිත්ත මට්ටමේ තියෙනවා. අපි හැම වෙලාවෙම මේ මොනක් හරි සැලසුම් කරන්නේ ඉස්සරහකට පණිදි පිටව ගන්න චිත්ත මට්ටමේ නිත්‍ය සංඥාවක් තියෙන නිසා නැත්නම් අපි කවදාකවත් මේ වගේ සැලසුම් හදන එකක් නැහැ මෙච්චර මේ කම්පන චංචල ලෝකේ. ඉත නමුත් ඒකට බුදුරජාණන්සේ චිත්ත මට්ටමේම කඩන්න එපයි කියනවා සංඥා මට්ටමේ නිතරම මතක් කරන්න කියනවා අනිත්‍ය සංඥා. අනාත්ම සංඥා, අසුභ සංඥා. වඩාගෙන වඩා ඉනකොට අර චිත්ත tattweට නিত্য සුඛ සුභ සංඥාට පොඩි පොඩි පොඩි තතනෙල්ල වෙනවා. ඒ මැත්තේ භාවනා කරනකොට ඒකට හොඳ මේ ධෛර්යයක් හම්බ වෙනවා. ඒ නිසා දස සංඥාවල අන්තිම සංඥා 10ක් කිව්වට අන්තිම එක ආනාපාන සතිය. සංඥා 9යි ආනාපානයයි. නමුත් ඒ සූත්‍රය කියන්නේ දස සංඥා සූත්‍රය කියලා. කර්ත ස්වාමීන් වහන්සේ නිවැරදි ගමන් මාර්ගයක් නොමැතිව අතරමං වී සිටින්නන්ට දහම්මැස පහදා දුන් ඔබ වහන්සේගේ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරමින් සසරින් එතර වීමට භාවනාවේ අයන්නේ සිට ඉදිරියට යාමේ මාර්ගයේ කමඨාන් වශයෙන් මේ ඉදිරි දින 9 තුලදී වඩන ආකාරයේ ගෞරව පෙරදරක ඉල්ලා සිටිමි. මේක බුදුහාමුදුරුවෝ ගාව තිබ්බනම් හරි. පුළුවන් නම් කරලා දෙන්න කියලා. එහෙනම් අමාරුයි ඉතින් දවස් 6න් ඔක්කොම කරන්න පුළුවන් කියලා අපි ෆුල් උත්සාහයක් දාමු. බුදුජාන් වහන්සේට ප්‍රශ්නේ බාර දෙනවා. මොකද අපි ඒ සෙකන්ඩ් හෑන්ඩ් එක නෙමෙයි ඇරගෙන අපි කරන්නේ. උත්සාහ කරමු බුදුහාමුදුරුවෝ තිල්ලමු අනේ අපිට කොහොම හරි කරලා දෙන්නයි කියලා. සක්ම භාවනා හුස්ම ගැනීම පිටවීමද එකතු කරගෙන කළ හැකි බව walking meditation පොත කියවෙමි. එසේ කරන විටද හිතවිලි ගලා ඒමට ඉඩකට වඩාත් ඇහිරෙන බව අත්දැකෙන ඔබ වහන්සේගේ අනුමැතිය තිබේද? එතකොට මෙතන මේ walking meditation කියන පොත කාගේකද මන් දන්නේ නමුත් මේක මේ සාකච්ඡාවේ තියෙන සංසිද්ධියක්. ඒ මොකද අපි දන්නවා සක්මන් භාවනා කරනකොටයි ඉඳගෙන ඉන්න භාවනා කරනකොටයි මම අර පත්‍රිකාවක් ලිව්වා. ඒකේ තියෙන වෙනස්කම් ටික මම බැලුවා වෙනස් කරලා පෙන්නන්න. ඒ කියන්නේ මේ යෝගාවචරයට මේ භාවනා දෙක හඳුනා දීමේදී දෙකේ වෙනස පෙන්වන්න. සක්මන් භාවනා කරනකොට කකුලේ කයේ යටි කොටසට හිත අරින්න උඩු කොටස අපි පුළුවන් තරම් නිස්කලංක කරනවා. පරියංග භාවනා කරනකොට උඩු කයටයි හිත ගන්න යටි කොටස මතක කළා දාන්න. ඒ වගේම පරියංග භාවනාදී වායෝ පොට්ටබ්බ ධාතුව මේ හුස්ම රැල්ල පීරාගෙන අනේක තමයි උදරේ හරි නාසිකාග්‍රේ බලන්නේ. සක්මන් කරනකොට ඝන දෙකක් එකට ගැටීමක් තියෙනවා. পায় සහ පොළොව ගැටීම තියෙනවා. සක්මන් සක්මන් පරියංග බහනදී එකම තැනක හිත තියාගෙන ඇතුළේ වෙන පිට වෙන හුස්ම බලනවා. සක්මන් කරනකොට නෑ වමේ තිබ්බ পায় හිත ඊගාවිකේ දකුණට ගන්නවා. දකුණ තිබ්බ ඊගාවට වමට ගන්න ඕනේ යොමු කරන තැන වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මෙයගේ මේ දෙකෙන්ම සතිය වැඩුවට උපක්‍රම දෙකක් මෙතන පාවිච්චි වෙන්නේ. නමුත් මේ ප්‍රශ්නයක් මතුවෙනවා යම් වෙලාවක යෝගාවචරය මේ විදිහට යටිකයට හිත යොදාගෙන වමක් පාසා දකුණක් පාසා සතිය පිටවගෙන යනකොට ඇඟ ඇතුළට එනවා හිත බාහිරයට යනවා වෙනුවට. ඒ කියන්නේ මේ අන්තරාවර්ති වෙනවා. එතකොට ඒ ශරීරයේ අර උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පොළව තියෙනකොට විලුඹට හම් වෙන මේ ගැටුම වලලු කර දිගේ ධනිෂ්ඨ දිගේ උකුල් ඇටි දිගේ ඇවිල්ලා ඔළුවට යනකම්ම ගමන් කරන හැටි හොඳට තේරෙනවා කෝච්චි පෙට්ටියක් ඇවිල්ලා එන්ජින් එක ඇවිල්ලා කෝච්චි පෙට්ටිය පිටිපස්සේ ෂන් කරනකොට දඩ දඩස් දඩ දඩස් දඩ දඩස් කාලේ පෙට්ටිය පෙට්ටිය පාසයි කම්පන වේගය යනවා වගේ හොඳට තේරෙනවා එතකොට අර මේ විලුඹ තැබීමේ ගැටුම ඝට්ටණය මුළු ශරීරේ පුරාම පැතිරෙන බව තේරෙනවා හැබැයි මේ යෝගාවචරයාගේ එල්ලේ යොමු තියෙන්නේ විලුඹේ හැබැයි අනිත් ඒවා අමතර වාසි වශයෙන් ලැබෙනවා. මේ විදිහට මුළු කයෙම වෙන සංසිද්ධිය බලනකොට හුස්ම සමහරට වෙලාවට හෘද ස්පන්දනය ඒ වගේ අනික් මේ රිද්මයානුකූල වැඩ මේකත් එක්ක හාමු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක වෙනවනම් ඒ කියන්නේ පැහැදිලිවම හිත විනාඩි 10ක් 15ක් සමානලාට අර වම දකුණ දිගේ ගිහිල්ලා. එන්න නැත්නම් වම දකුණ මතින් සතිය පිහිටුවලා. නැත්තම් වම දකුණු මැද යම් සමාධියක් ඇති කරන. එතකොට ලැබෙන අමතර ලාභයක් තමයි ඒකත් එක්කම යන ආනාපානයත් මේ සමාලාට රිද්මයත් එක්කම අහු වෙනවා. එතකොට මේ යෝගාවචරයට පුළුවන් අවශ්‍ය නම් ඒ දෙවෙනියටම වෙච්ච ආනාපානෙ මුල් කරගෙන ඒත් එක්ක වම දකුණු වෙන්න අරින්න පුළුවන්. නැත්නම් වම දකුණට මුල් කරගෙන ආනාපානයත් ඒත් එක්ක වෙන්න අරින්න පුළුවන්. එතකොට කොයි එක කෙරුවක්වත් එච්චර සතිය හෙල්ලුම් කන්නේ නැහැ. සමාධිය සම වෙනවා. නමුත් මේ ක්‍රමයේදී අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කර ක්‍රමේ මට මම අරු කරනවා කවදාකවත් එහෙම වුණාට සක්මණට ගිහිල්ලා ආනාපාණයෙන් පටන් ගන්න එපයි කියන. සක්මණෙන් පටන් ගන්න සක්මණ පේ වෙලා جوړු වෙලා හරියාගෙන එනකොට ආනාපානිය ආවොත් එයාට යන්න කියන්න එපා හිටපුදෙන් පුළුවන් තරම් ආනාපානිය මුල් කරගෙන යන්න. එතකොට අර වම දකුණ මුල් කරගෙන යනකොට ආනාපානේ පැමිණීම අතුරුලාභයක් වෙනවා. අපිට තමන්න වාසියක් වෙනවා. නමුත් ඒක ඉස්සර කරගෙන අර තිබුණු ගොනුව කඩා ගන්න එපයි. උදාහරණයක් වශයෙන් මම කියනකොට ඒ කියන්නේ මේ ඉස්සල්ලාපු කන තීදි පස්සේ ආපු අඟ ලොකු කරගන්න යන්න එපා. මොකද එතකොට පස්සේ අඟේ ඉඳලා කන කන ලෙඩක් එනවා. ඔය දෙකම ළඟ යන දැන ප්‍රස්තාපිත දෙයක් ලංකාවේ. ඒ නිසා ඉස්සල්ලා යන කන අඟ කන තමයි වම දකුණ. ඒ කරන යනට අඟ එනවා. ඒක ආනාපානේ. නමුත් ආනාපාන ගොඩ වෙච්ච ගමන් අඟේ ඉඳලා කන කන විදිය නපුරු වැඩක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට කනට බාධා වෙනවා. ඒ මේ තව නිදර්ශනයක් කියන ඕකටම මේක තව එලි දක්වන්න අපි වාහනයක දුර ගමනක් යන්න යනවා කියලා හිතමු. ගියාට පස්සේ අපිට අපිට පහසු විදියට ඊට පහසයිත ආසනයක් හම්බ වෙනවනම් අපි ගිහිලා ආසනේ වාඩි වෙලා ඒ අපි ඉස්සල්ලාම ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්නවා. එතකොට බාහිර සම්බන්ධතා නැතුව යන්න පුළුවන් නම් හිමීට පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ගිහිල්ලා ආනාපානට යන්න. එතකොට ගමනේදී අපි අමතර ලාභයක් ලබනවා භාවනා කිරීමට අවස්ථාවක් ගන්නවා. නමුත් ඉඳගත්ත ගමන් ආනාපානට දාන්න නරකයි. ඉඳගත්ත ගමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට දාලා මේ ඉඳ ගැනීමේ තහවුරුව ගමන දැන් යනවා කියන තැනට යනකම් ඔක්කොම පේ වෙනකම් ඉරියව්වේ ඉන්න කියන. ඉරියව්වෙන්දලා ඒක හරියන බවට හිත මේ එකලස් වෙනවනේ හිත නිකන් gedara ගියා වගේ. එතකොට ආනාපානිය આવොත් ආයෙනම් ආනාපාන දමන කාන්නේ. මොකක් කවදාවත් ගිය ගමන් ආනාපානිය කරන්නත් යන්න බෑ, බලන් ගන්නත් යන්න බෑ හැම වෙලාවෙම ඉරියව්වට දාන්න කියන. ඒ වගේ හොඳට මතක තියාගන්න ඕනේ හැමදාම ආධුනික හිතක්. ඒ කියන්නේ ආධිකම්මික හිතක්. තමයි මොකද්ද කරන්න කියලා බලලා ඒකේ තහවුරුව තුලින් එන ලාභේ පාවිච්චි කරට කමන්න. හැබැයි ලාභේ බලාගෙන ගිහිල්ලා මේ කරන වැඩේ තමතක කරලා එහෙම නැත්නම් මේ දෙවෙනියට එන එක ඉස්සර කරලා මේ ගිය ගමන බාධා කරගත්තොත් මේ සංකරතා මත නිසා මේ මේ ඉස්සලා කරන්නේ මොකද්ද පස්සේ මොකද්ද කරන්න කියලා මේ පෙරමුණ සකස් කිරීම ගැනයි මම මේ කතා කරන්නේ. ඒකේ තව කොටසක් තියෙනවා සංස්කාර සකසන අපේ හිතවිලි ක්‍රියාත්මක නොකර නැත්නම් නොවි පැවතීම සහ පැවැත්වීම නිවන් මාර්ගට උදව් වෙන බව සිතමි. ඒ සීමද හිතවිලි ගලා නොයන ලෙස ගාථා කිවීම සංස්කාර නොකර සිටීමට ඇත්තලක් වන්නේද මේ ප්‍රශ්නේ ලියලා තියෙන මට පේනවා පැහැදිලිවම මේ වචන වචන වගේක පැටලිලා ඒක નિවැරදි කරන්න පුළුවන් සංස්කාර සහ හිතවිලි සංස්කාර සකසන අපේ හිතවිලි කියපුවාම සංස්කාර සහ හිතවිලි දෙකම එකම වෙන වෙලාවක් තියෙනවා. සංස්කාර වලින් හිතවිලි හදනවා කිව්වම සංස්කාරම තමයි. හිතවිලි කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාර කියලා ගන්නෙත් ඒකයි. නිසා සංස්කාර සකසන අපේ හිතවිලි ක්‍රියාත්මක නොකර පැවතීම නැයි හිතවිලි ක්‍රියාත්මක නොකරන මට්ටමේ හිත තිබුණත් හඳුනා ගැනීම සිදුවෙනවා නම් ඒත් සංස්කාර වෙනවා. විඳීම් තියෙනවා නම් ඒත් සංස්කාර වෙනවා. මේක මේකයි මේක මේකයි කියලා වෙන්කොට හඳුනා ගැනීම වෙනත් ඒත් සංස්කාර වෙනවා. ඒ නිසා සංස්කාර සකසන හිතවිලි පමණක් කියන වචන දැම්මොත් ක්‍රියාත්මක නොකර සිට පමණින් නිවන් මාර්ගට උදව් වෙන බව හැබැයි නමුත් තව හතර දෙනෙක් පිට ඉන්නවා ඒක අවුල් කරන. ඒ නිසා හිතවිලි කියන්නේ රූප වේදනා සංඥා විඥාන කියන අනිත්‍ය වයින් එකක් විතරයි. ඉතින් ඒක නිසා හිතවිලි නොවීම පිටස ගාථා සජ්ජහායනා කර කර හිටියට ඒක මේ මත්වීමක් වෙනවා ප්‍රශ්නෙම් පැනීමක් වෙනවා සංස්කාරයන්ගේ මුලැමැදාග දැකීමක් හෝ සංස්කාරයන්ගේ ඇති හැටි දක් ගැනීමට උදව් කරන්නේ නමුත් මේ තද්ද බල විදියට හිතවිලි වල තියෙන වෙහෙසක් වගේ තියෙනවනම් ඒක නැති කරන්න පුළුවන් තලා විබීමක් විතරයි කරන්න හැබැයි ප්‍රകൃතිය ඒකේ ඇති හැටි දක් ගන්න උදව් වෙන්නේ මේ ગાතා කියවීම මේ මේකේ ලිලේ තියෙන ගාථා කියවීම සංස්කාර ඇති නොකර සිටීමට අත්ලක් වන්නේද? පටන් ගන්න ආධුනිකයෙකුට අත්ලක් වෙනවා. නමුත් ඒකෙන් සංස්කාර බැහැර කිරීමක් මගහැර යාමක් මිසක්ක සංස්කාර අවබෝධ කිරීමේ වැඩපිළිවෙලට මේක එච්චරම ලොකු කෙලිම සම්බන්ධයක් වෙන කොට කොටිම කියනවා මේක සම්ප්‍රදාන කුල උත්තරයක් වුණාට මේක රැඩිකල් උත්තරයක් නෙවෙයි. රැඩිකල් උත්තර න සංස්කාර තේරුම් අරගෙන ගලවලා දාන්න. ඒකට මේක අංග සම්පූර්ණ උත්තරයක් වෙන්නේ. හිතට දුක් එක් එන විට කඳුළු කලා යෑම බලා සිටීමට වැඩි යමක් කිරීම අවශ්‍යද? එසේ බලා සිටීම පමණක් ඇද්ද? ඒ නිවන් මාර්ගට පහසු පහසු කරයිද කියලා. මම හිතනවා මම ප්‍රශ්නේ තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා හිතට දුක් වෙනකොට කඳුළු කලා යෑම බලා සිටීමට වැඩි යමක් කිරීමට අවශ්‍යයි. එසේ බලා සිටීම පමණක් ඇද්ද? එසේ නිවන් මාර්ගට යාමට පහසු කරයි. ඔය ඇත්තටම මේ මේ කඳුළු ගලා යෑම ඇත්තටම දුක් කෙනෙකුට විතරක් නෙවෙයි අවස්ථා කීපයකදී සිද්ධ වෙනවා. නමුත් ඒ වගේ එන වෙලාවේදී ඒ කඳුළු ගලා යන හැටි දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක දැයින මේ ළඟාවීම සෑහෙන හොඳ වැඩක් කියලා කියන්න පුළුවන්. සමහරු එකට ඒක වසංගණ්ඩ හදනවා එහෙම නැත්නම් මේ හිත පීඩා කරගන්නවා. නමුත් ඒ ඉන්න තාලෙට එන්නර්ලා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක මම හිතනවා ඒකට කියන්නේ අනුගේ දෙයක් වගේ බලන්නේ. අනුගේ දෙයක් වගේ බලන්න පුළුවන් නම් සෑහෙන ප්‍රයත්නක ප්‍රතිඵලයක් තමයි. හැමෝට මේක කරන්න අමාරුයි. ඒ නිසා ඒක නිවන් මාර්ගට පහසු කරවීමක් කරනවා. අපි අතරම බයිකට ආසන්න කාලයක් වෙලා අරගෙන තිනවා. ඉතින් මේ ලිඛිත ප්‍රශ්න නම් ඔච්චරයි ඉදිරිපත් කරලා දෙන්නේ. තව කාට හරි මේ ප්‍රශ්න අගන්න හෝ මේ පිළිබඳ මතිමතාන්තර ඉදිරිපත් කරන්න තියෙනවනම් එහෙම කරන්නයි කියලා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා. ගරුතර ස්වාමීන් වහන්සේ කර්ම ශක්තියයි විඥාණයයි ඊළඟ ආත්ම භාවයයි එකට ගලපන එකේ තේරුම් ගැනීමට හරි පැටලිලි සහිතයි ඒක ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට ඉල්ලා සිටිනවා. ඇත්තට මේක හිතන තරම්ම අපිට මේ මෙවුවා මේට්‍රික්ස් වලින් කියලා දෙන්න ඕන රේකී ක්‍රමයට අල්ලන්න බෑ. ඒකිට එකට එන සම්බන්ධතාව නෙවෙයි මේක හතර පහ දිශාවට සම්බන්ධ ලොකු ත්‍රිමාන රූපයක විස්තර කරන්න ඕන එකක්. ඉතින් අපි අධ්‍යාපන ක්‍රමයේ අපේ යන්නේ මේ ලීනියර් සිස්ටම් එකට. ඉතින් අරගේ විශාල කන්ෆිගරේෂන් එකක් අල්ලන්න අමාරුයි. ඉතින් ඒක නිසා මේ කර්ම ශක්තිය කියලා කියන්නේ මෙතනදී කෙලින්ම සංස්කාර කියනවා. මේ කියන්නේ චිත්ත චෛතසික කියලා අපි සාමාන්‍යයෙන් අභිධර්ම විස්තර ක්‍රමයට ගත්තොත් එහෙම චිත්ත චෛතසික කියලා විඥානය කියන එකෙන් අපි චිත්ත කියන කොටස වෙන් කරනවා. චෛතසික සංඥා වේදනා සංස්කාර කියලා වෙන් කරනවා. ඉතින් එතකොට මේ සංඥාව සංඥාස්කන්ධ වේදනා වේදනාස්කන්ධ කියපුවාම අභිධර්මයේ කියන නැත්නම් අටුවා කියන ක්‍රමයට ඊටු චෛතසික 50 වැටෙනවා සංස්කාරස්කන්ධයට. ඉතින් මේ 50 වඩාත්ම ප්‍රබලයා විදිහට පෙන්වන්නේ චේතනාව. ඒකට බුදුරජාණන් වහන්සේගේ බීජගණිතමේ සමීකරණයක් තියෙනවා චේතනාබිකේ කම්ම වදා. ඒකට චේතන තමයි කර්ම වෙන්නේ. ඒ නිසා මේ කිතිරිකයි සංස්කාර කියන්නේ මෙතන කර්ම. ඒක නිසා අපි යමක් අපි සංස්කාර කියන එකත් ඇත්තටම චේතනා ගමු. යම් කිසි වෙලාවක අපි යමක් අපේක්ෂා කරනවා නම් චේතනා කරනවා නම් මෙහෙවනවා නම් හසුරුවන්න හදනවා නම් ඒ සෑම තැනකදීම කර්ම රැස් වෙනවා. වෙන දේ දිහා බලන්නේ හිටියොත් කවදාකවත් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකට අපේ චේතන නැහැ දෙයක් වෙනවා මම කරන්නේ නිරීක්ෂණය පය මේ නිරීක්ෂණ තමයි අපි විපස්සනා කියලා කියන්නේ. විශේෂ දැක්මක් තියෙනවා. වෙන දෙයකට වෙන්න ඇරලා වෙන දේ දිහා බලන්න. ඒක කරන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. අනික හැම සතෙක්ම සාජාසයට බැඳලා තියෙන පූසෙකුට බෑ මීයක් දිහා බලලා විපස්සනා කරන්න. ඒ ඒ ඌගේ මේ ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා. එන්න ඇතුළට එන්න. ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා. ඉතින් එයාට බෑ කරන්න ඒක. මනුස්සයාට පුළුවන් හරියට ට්‍රේන් කරුවොත් පුහුණු කරුවොත් ඒ තමන් රුචි අරුචිකම් තියේදී දේ දිහා බලලා නොදැක්කා වගේ ඉන්න. නැත්තම් අන්ධෙක් වගේ ඉන්න. චේතනා පහළ නොකර ඉන්න. ඉතින් ඒක නිසා එහෙම කරනකොට හිතක චෛතසික ධර්ම මේ විදියට යම් ප්‍රමාණයට ශික්ෂණය කරනකොට හිත නිපේම දැපෙන වැඩන. හිත ඉබේම ශික්ෂණයකටපත් වෙනවා. ඒක තමයි අපි මේ ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපි කපස්සම්බය කාය සංකාරං අසසි සාමිති සික්කති කියනකොට කිව්වේ මොන්නම දෙයක්වත් චේතනාපූර්වක කරන්නේ නැතුව සංසිඳෙන්නට සංසිඳීම දිහා සාදරෙන් බලන්න. එතකොට චේතනා නැහැ. කාය සංඛාර කියලා කියන සංඛාර කියන චේතන තමයි කර්ම තමයි. ඒතර කාය සංඛාර සංසිත වීමේදී මේ ආර්ට් එක ඉගෙන ගත්තොත් චිත්ත සංකාර සංසිද්ධි ඕකම ඊට වැඩිය ගැඹුරෙන් කරන්න වෙන්නේ. මම අකමැති දෙයක් සිද්ධ වුණත්, ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්, රුචි වුණත්, අරුචි වුණත්, මනාප වුණත්, අමනාප වුණත් යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. එහෙම කරන්න කරන්න කරන්න ඒ පුද්ගලයාට විශේෂයෙන්ම කාය සංස්කාර පස්සම්බනේ අටියට ආට් එක අල්ලගත්තොත් හොඳටම තේරෙනවා හිත ඇතුළට නැමිලා ඒකට කියනවා ඉන්ද්‍රිය ප්‍රතිපද නැති විඥානයක් අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් ඇවිල්ලා ලොකු ඉඩක් හම්බ වෙනවා. ඒකනේ ඉංග්‍රීසියෙන් කියන්නේ inner space කියලා. inner space එකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒකට කියන්නේ auto pilot එකෙන් දාලා ඉන්නවා. ප්ලේන් එකට යන්න auto pilot එකෙන් දාන්න නැත්නම් chauffeur driven car එකේ professional driver කෙනෙක් කාර් කරයි යනවා Tamanට උන ඉස්සරහා සීට් එකේ බුලන් නැත්නම් පස්සේ සීට් එකේ ඉන්න බුලන් කැමති නම් බුදිය ගන්න පුළුවන්. මොකද driver professional. අනිවාර්යයෙන් මේ පස්සම්බනේ පුරුදු කරන්න පටන් අරගත්තොත් අපිට තේනවා අපි මේක කරන්න හදන තාක්කල් අනනවා. කර්ම රැස් කරනවා. වෙන්න අරින එක තමයි විපස්සනාව කියන්නේ. වෙන්න අරිනකොට කර්ම රැස් වෙන්නේ නැති නිසා. එතකොට මේ අන්තිමට යන්නේ කොතැනද විඥානේ නැති තැනට යනවා වගේ අපිට වෙනවා. ඒ වෙලාවේ මොකද උනේ කියලා දන්නේ නැහැ. ඒ වෙලාවේ time and space නැතිව. අපි නිකන් ගුරුත්වාකර්ෂණය ඉඳලා ගුරුත්වාකර්ෂණය නැති තැනකට ගිහිල්ලා අවකාශ වස්තු නැහැ. මොනවාක්වත් නැකරම අපි යානේ යනවා. නමුත් යානේ යනවද නැද්ද හොයන්න සංසන්දනය කරන්න දේවල් නැහැ. අවකාශ වස්තු නැහැ. ඒ නිසා අපි හිටලද යනවද හොයන්න බෑ. හිටලද යනවද හොයන්න නම් දෙපැත්තේ සංසන්දනය තියෙන්න බෑ. ඒ පස්සම්බයන් කාය සංකාරම් යනකොටම ඔය කර්ම රැස්වීම කියන එක නැති කරනව නෙවෙයි. ඒක පිළිබඳ පොඩි නිදර්ශනයක් දෙන්නේ අඩු කරලා අඩු කරලා අඩු කරලා නැත්තරම ඇති කරාට පස්සේ භාවනාවේද ආනාපානය ඇතුළේද පිටද නිින්ද ගිහිල්ලාද නැත්ද මම ඉන්නවද මොකද වුනේ සේරම යනවා. ඉතින් ඒකට නිවන කියලා කියන්නේ. ඕක ගන්නද මේ ආවේ දවස් 10ක් බානකොට. මේගොල්ලෝ ආවේ ගෙනියන්න මොනවා හරි. දැන් අන්තිමට තියෙන අර තිබුණ ටිකත් නැති කරලා ඉතින් ඔතෙන්දි ලොකු වල ප්‍රශ්නයකට එනවා ඊට පස්සේ නේද ඔය ඔක්කොම තියේදී මොනවා හරි කමන්නේ කෑල්ලක් ගෙනියන්න තියෙනවා හොඳයි කියලා අඩු කරන සංකාරූපේක්ඛා ඥානෙ ගෙනියන එහෙ නැත්නම් දිබ්බ චක්කු ඥානෙ ගෙනියන එහෙම නැත්නම් මොනවද අඩු ගන්න මේ මේ උදයබ්බේ ඥානෙවත් අරගෙන ගියා කියන්නේ කට්ටියට ඇච්චලයි මොකද කරන්නේ මේකදී කියන්න වෙන්නේ ඔය තියෙන දේවල් දාලා යන තැන තමයි පුණ්‍ය භූමිය කියන්නේ ඔය ගිනාපු දේවල් ඔක්කොම දාලා ගියාට පස්සේ නිකමෙක් යන්නේ ඉතින් මේකට කවුරුත් කැමති නැහැ මරණයයි මාර්ගඵල ලැබීමයි දෙකම එකයි නේද සර්? ඒක තමයි අමෘතය හරහා තමයි අමෘතයට යන්න ඕනේ. මරණය අත්දගන්න පස්සේ දවස් තමයි නිවන ලැබෙන්නේ. එතෙන්ට යනකම්ම අඹරනවා, කපනවා, කොටනවා, පෙති ගහනවා, කන්‍යම් කරන්‍යම් කීකිය පෙන්නනවා. කරවන හිටියොත් පහුවෙන්දනේ මම ඉස්ලාම් රිට්‍රීට් එකේ 79 පාතිමා රිට්‍රීට් එකේදී කොමේ කැතලික් චර්ච් එක ගංගායිනේ ඒ මුනිද්‍රජිතුමා කිරුවේ ඔක්කොම හිටියේ සුදු කට්ටිය මං විතරයි මම හිතන්නේ සිංහල එක්කට හිටියේ. තියා කිව්වා මරණ මරණ දුක එහෙම නැත්නම් මරණ වේදනාව අත්දකින්න දැස්සේ නම් ඊට පහුවෙන්ද තමයි නිවන කිව්වේ. එතකන් මේක අපේ හાર્ඩ්නින් කර කර කර කර යනවා. එතනම ඉමුනිටි එක වටිනවා. දුක සත්‍ය අවබෝධ කරන කියන්නේ ඕක. ඒ නිසා දුක ගෙවන් කිරීමක් නෙවෙයි කරන්නේ දුක අවබෝධ කිරීමක් කරන්නේ. දුක්ඛම් පරිඤ්ඤය. ඉතින් ඒකල නිවන දැක්කත් ඒත් කමක් නැහැ කිව්වොත් නිවන වෙනුවට දෙන්නේ මෘත වෙනුවට ලැබෙන්නේ අමෘතේ. එතකොට ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා ගැටලුවේදී චිත්ත වීති 17න් 12ක් මේ පැත්තේ පහක් මේ පැත්තේ කියන එකේ සම්බන්ධතාවයක් එතෙන්ට තියෙනවද? මම කිව්වේ නෑ එහෙම චිත්ත වීති කතාව. මම ඉතින් කියවෙන්නේත් නෑ කවදාකවත් ඒක මොකද ඒක මාගේ පැත්තෙන් පැටලිලක්. නෑ ඔබ වහන්සේගේ මමයි අහන්නේ මට පැටලිලා තියෙන නිසා. නෑ මම දන්නේ මොකද්ද ඔය 17 කියන්නේ 12 කියන්නේ මම දන්නේ නෑ. මට ඒක කියලා දුන්නොත් මට සම්බන්ධ වෙන්න පුළුවන්. අපෝ ඔබ වහන්සේට කියලා දෙන්න පුළුවන්ද අපිට? ඉතින් මම දන්නේ නැහැ ඉතින් මට දන්නේ නැහැ කියන්නේ તો මට මම ළඟට වර්ධි චෝදනාවක් දාලා මම මරණයටපත් කරුවට ඒක අසාධාරණයි. මම කියන්නේ මට කියලා දෙන්න මොකද්ද ওই චිත්ත විදි කියන්නේ මොකද්ද 17 කියන්නේ මොකද්ද 12 කියන්නේ. අභිධර්මයේදී මම අහලා තියෙනවා කරුණාකර මේ භාවනා වේලේදී අහපුවා නම් මනම් කරන්න යන්න එපා ආනාපානේ කරන්න. එතකොට නම් මට පුළුවන් යොමු කරවන්න තරකට අර පොතේ ඊට පස්සේ බයිබලේ තියෙන එකක් අහලා නම් බෑ කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. කුරානේ තියෙන එකක් ඇවිල්ලා මෙතන කරන්නේ කිව්වොත් මට එපයි කියන්නත් බෑ. ඒක මට මූලධර්මවාදියෙක් වෙන්නත් බෑ. මම කියන්නේ කර්මාකල මෙහි ඉඳද්දි ආනාපානේ කරන්න. ස්වාමීන් වහන්සේ පස්සම් බයං කාය සංකාරම් ගැන කියනකොට සංසිඳීමක් ගැන කතා කරා. මේක උපේක්ෂා සහගත තත්වයක්ද ඒ දෙකේ වෙනසක් තියනවාද උපේක්ෂාවෙන් බැලීමක් මේක වෙන්න පුළුවන් උපේක්ෂාට ඉස්සල්ලාම යෝගාවචරය ප්‍රත්‍යක්ෂ වශයෙන් කිට්ටු කරන තැන තාම පූර්ණ පිරිච්ච තලතුණ උපේක්ෂාවක් නැහැ උපේක්ෂා කොටිම කියනවා නම් අන්ත දෙක අතහැරලා මැද මාවතට එන එක එහෙම නැත්නම් මේ කම්පන චංචල අතහැරලා පුළුවන් තරම් තලතුණ අනිශ්චිත තැනට එන එක උපේක්ෂාවේ ක්‍රියාකාරී ප්‍රායෝගික පළවෙනි පියවර මේ නිවෙන්න ඇරලා නිවෙන දිහා බලන්නේ. සංසිද්ධෙන් ඇරලා සංසාර බලන්නේ. මොකද අපි මේ හැම ශිල්පයකින්ම හැම දැනුමකින්ම හැම දෙයකින්ම කරන්නේ අපි අවශ්‍යනේ. මොන මොන හරි දෙයකට සැරසෙයින් එළවෙන් යා. බුදුරජාණන් කියන ඔය ඔක්කොම තමයි සෞක තමයි සංසාර දිව්වේ. දැන් පුළුවන් නම් නතර වෙන්නයි කියලා ඔය ද්වේතානුපස්සන සූත්‍රයේදී හයියෙන් මේ කදිසියකට තක්කම කියලා දුවනකොට ඒ යෝගාචර කල්පනා කරුවොත් දැන් දිව්වත් නැතත් ඒක දැන් වෙලා ඉවරනේ. ඒ නිසා හිමීට ගියාම මොකද කියලා හිතෙන් ඉඩ තියෙනවා කියන්නේ. එතකොට ඉතින් මේ මිනිස්සු එහෙට යනවා මෙහෙට යනවා ඒකගෙන දැන් මම එහෙට පැත්තට ගියත් මේ පැත්තට ගියත් මෙතන හිටියත් දැන් පණිවිඩය හම්බෙයි එනකොල්ලත් හම්බෙයි යනකොල්ලත් හම්බෙයි කියලා හිටගෙන ඉන්නත් ඉඩ තියෙනවා මේ ඊට පස්සේ සමහරට ඔතන හිටගෙන ඉන්න ඕනක ඉඳගෙන හිටියම මොකද කියනත් ඉඩ තියෙනවා අන්තිම උදනසේ වාඩි කරලා බුද්ධි කරවනවා ඉතින් කාට හරි වෙන්නේ කිසිම කැක්කුමක් නැති මේ ඔක්කොම තියෙද්දී මේ පැසිවිටි නිහිලිස්ටික් පැත්තකට ගෙනියන්න හදනවා කියන්නේ. ਸਰවඥාද කියන්නේ මේ හාවා බුදියනින්දී තල් ගෙඩියක් වැටිලා බෙලියක් අකුරට ඒකා ගාල කඩන දුවනකොට අනික් සේරම දුවද්දී සිංහයා විතරයි යව්වේ පොඩ්ඩක් බලපන් මොකද උනේ කියලා. අනික් කට්ටිය කැලේ මුළු පරිසරයම අද දුවන්නේ කැලේ කඩන. මුළු මානවයම දුවන්නේ කැලේකට. අනේ එකෙකුටවත් මතක නැහැ මේ ඇත්තට තල්ගෙඩියක් උඩට බෙල්ලියත්තක් උඩ තල්ගෙඩියල හාවෙක් බය වෙලා තියෙන්නේ. නමුත් මුළු කැලේ ඉන්න සත්තු සේරම දුවනවා. බුදු දඥාන්ති කියනවා බලු බැල්ම කියලා එකක් තියෙනවා සිංහ බැල්ම කියලා එකක් තියෙනවා. බල්ලා බලන්නේ ගහපු ගල දිහා, සිංහයා බලන්නේ ගහපු මිනිහා දිහා. ඌ දෙක සැරේ බලන්නේ. ඊට පස්සේ එතනම ඉවර කරනවා. ඉතින් ආපස්සට යනවා. ආපස්සට යනකොට වැඩ නොකර සිටීමේ හැකියාව. ඉතින් ඕක මම හිතනවා ගොඩාක් මේ විතර කිරීමේදී හරි වෙහෙසකටපත් වෙනවා. මොකද මේ ඔක්කොමලා කාර්යබහුල කට්ටිය. අපි කාර්යබහුලක මේ වෙහෙස දෙරිච්ච කට්ටිය කියලා මම හිතනවා. ඒ නිසා අපි මෙතෙන්දී පරිේශනාත්මකව කරනවා. නතර වෙන්න හදලා දීලා තත්ත්වේ. ඒ නතර වෙන්න ඇරන නතර වෙන දිහා සාදරේ බලමු. කලබල වෙන්න එපා, තක්කමුක්ක වෙන්න එපා, කොන් වුණා, පාළු වුණා, ඒකාකාරී වුණා යමක් කළ යුතුයි කියන එක වෙනුවට බුදුන්ස හතර පහ පැත්තකින් කියනවා ඒ එතකොට එක එක දේවල් මතුවෙන නැගිටපන් අරක කරපන් මේක කරපන් කියලා ඇතුලෙන් මේ අවසර ඒ එකම දෙයක් ක්ලේම් කරන්න බෑ ඔක්කොම ඩිස්ක්ලේම් කරන්න මේ එන තල්ලුව උනන්දුව මොටිවේෂන් එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි එනත මෙතන හිටපන් කියලා තියෙන එක බුදුහාමුදුරු කියපු නිසා කරනවා කීත මේ against the grain ගංගා දිගේ ඉහළට යන ක්‍රමේ මේක එහෙම සංසිඳෙන්න ඇරලා බලහන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට නිර්ාමස සුඛය කියන එක. කියන්නේ රූප බලලා නෙවෙයි, ශබ්ද අහලා නෙවෙයි, ගඳෙන් නෙවෙයි, රසෙන් නෙවෙයි විවේකජම් පීති සුඛම්. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් කියලා මේ හම්බ කරලා කනවට වැඩිය වෙනස් සැපක් තියෙනවා කියන එක තේරුම් ගත්තොත් අන්න පළවෙනි වතාවට බුදුහාමුදුරු කියන්නේ අහම්බෙට නෙවෙයි කියලා තේරෙනවා. හැබැයි මේ විවේකයෙන් උපම් ප්‍රීති සුඛේ දිට්ඨ ධම්ම නිබ්බාණයම නෙවෙයි බුදුහාමුදුරු සඳහන් කරන්නේ ඊටත් එහා තව එකක් තියෙනවා. අවේදිත තත්ත්වයක් එතෙන්ට යනකම් යන්න නම් අඩු ගානේ මේ වේග ගමන නතර කරලා නතර වෙන්න පහසුකම් දීලා අනේ නතර වෙන එක දිහා බාධා නොකර ශික්ෂණය කරන්න. පස්සම්බයං කාය සංකාරං නැත්නම් පස්සම්බයං චිත්ත සංකාරං අසසි සාමි සික්කති කියන එක ඒ ඒකෙන් තමයි මේ අපි මේ භාවනාවේදී නැත්නම් විපස්සනාවේදී මෙතෙක් සංසාරේ මෙතෙක් ජීවිතයක නොකල පරිශ්‍රණයකට අපි යන්න හදන්නේ. හැබැයි ඒකට ඊට ඉස්සෙල්ලා ඒ සංසිඳන පැත්තට හරව ගැනීමේ දක්ෂකමක් තියෙනවා. සංසිඳන පැත්තට හරව ගැනීමේ දක්ෂකම තන්නේ කර සමතේ. ඒක තන්නේ කරම සමතේ. ඒ සමතෙන් ඉතින් ගියාට පස්සේ ඒ ගත්ත වාසිය, ඒ ගත්ත අවස්ථාව විපස්සනාට දාලා එහෙම නිවෙන්න අරනේ. සංසිද්ධවන් යන එක ඒක විපස්සනා ඒකට කියනවා විපස්සනා අනුගහිතය කියලා. ඉස්සලා ඊවැනි தත්තට හිත හදාගන්න එකට කියනවා සමත අනුගහිතය කියලා. ඉතින් මේ දෙක කොතෙන්ද නිකන් සමතේ කරනවද කොතෙන්ද වශයෙන් විපස්සනා කරනවද කියන එක උගාකලාවට මේ කන්දක් වාහනේ අදිනකොට කොතෙන්ද ගියර් එක මාරු කරන්න කියන එක කිසිම හෑන්ඩ් බුක් එක නැහැ. කිසිම ඉංජිනේර කෙනෙක් කියලා දෙන්නේ නැහැ. හැබැයි ඒකයි වැද්දගත්ම දේ ඒක. ඒක වෙන්නේ දෙසත් තුන්දර නොක් කරගත්ත දවසේ ඉතින් දන්නවා මෙතෙන් යනකම් සෙකන්ඩ් එක ඊට පස්සේ තර්ඩ් එකට දාන්න නැත්නම් ෆස්ට් එකට දාන්න ඕන කියන එක හෑන්ඩ් බුක් වල නැහැ. නිසා කොච්චර සමතේ කරන්නද කොච්චර විපස්සනා කරන්න ඕනද කියන එක තමන්ම තමන් තුලින් හදා ගන්න ඕනේ. ඒ හැම පරියන්කේදීම අපි ඒක පරිශන කරන නිසා මේක ජීවිතේ පුරාම කරන පරිශනයක්. සර්වස් yes සර්වස් ලම් ඉදිය කුක්කා කියනවා. ඒවා එනර්ජිස් පමණයි කියලා කොහොමද කුඩලිනේ කියන්නේ සර්. නිකන් නෙමෙයි නිකන් සිරනවා. එනර්ජියක් පමණයි කියලා එහෙම දිනන කතන පස්සේ හිතනවා. පස්සේ විතර පොඩි කොහොමද මොකක් හරි නමක් දැම්මම කමක් නැහැ. නමුත් අපිට තියෙන්නේ හැමදේම පටන් ගන්න පුළුවන් එනර්ජි එකක් තියෙනවා. ඒ එනර්ජි එකේ ආපහු ප්‍රයිමෝඩියල් ෆෝම් එකට යන එක තමයි විපස්සනා කියන්නේ. ඒක මැනිෆෙස්ට් වුණාට පස්සේ රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් එක එක හැඩතල තියෙනවා. හැබැයි ඔක්කොම එන්නේ එකම සෝස් එකේ. විපස්සනා කියන්නේ මේ මැනිෆෙස්ට් වෙච්ච ප්‍රකාශිත වෙච්ච තැන ඉඳලා ආපහු ගිහිල්ලෙවල ආපහු අර ප්‍රයිමෝඩියල් මූලික ශක්තියට එන එක තමයි. ඉතින් ඒ නතරමැදි එක එකන එක එක නම් කියනවා. කොහොම වුණත් තාම මූල ප්‍රභවයටම ඇවිල්ලා නැහැ. ඔහො ඒ වැඩේම නැවත නැවත කරනකොට තව තවත් තව තවත් මේ මුලට එනවා. ඒක කියන්න තියෙන්නේ මේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි පරණ කාර්ය ප්‍රොජෙක්ට් එකක් කරගත්තොත් පරණ තාල එකක් චිත්‍රපටි පෙන්වන එකක් ඒකෙදී දැන් මෙතන ප්‍රොජෙක්ටර් එක හයි කරලා තියෙනවා නම් අතන තිරේ වැටෙනවා හරියට ફોකස් වෙලා ඒකේ 3D නෑ පරණේ වගේ සාමාන්‍ය ප්ලේට් එකේ පෙන්නන්නේ ඒකේ වර්ණ චිත්‍ර ස්ත්‍රී පුරුෂ ඔක්කොම තියෙනවා. නමුත් ඒ චිත්‍රපටි ශාලාවේ චිත්‍ර අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා පුළුවන් නම් චිත්‍රපටි තිරේ බලන්නේ නැතුව ප්‍රොජෙක්ටර් දිහා බලන්න කියලා. බලනකොට පේනවා මේක කෝන් එකක් විදිහට ආලෝක කදම්බයක් ඉන්නේ. අර සිගරට් දුම හරහා පේනවා කෝන් එක. කෝන් එකේ බැල්කනි එකට උඩින් බලනකොට පේනවා පොඩි කොටුවයි තියෙන්නේ. ඒ කොටුව දිහා බලනකොට චිත්‍රපටියේ පේන නැලවිලි ටික අර මේ දුමේ පෙන්නනවා. හැබැයි මේ නලියන ගෑණියද පිරිමේද කියලා දුමේ කියන්න බෑ. හරියටම ගිහිල්ලා තම තලයේ වැදුනට පස්සේ තමයි මේ ගෑනු මේ පිරිමි කියලා පේන්නේ. ඉතින් පේනවා මේ ඔක්කොම දැන් මේ සුකාන්තයක් දුක්කාන්තයක් කොල්ලයි ඉන්නවා කෙල්ලේ ඉන්නවා මල් ගහක් තියෙනවා දින්දු කියන ඔක්කොම තිබට දුමේ බලනකොට මොකක්වත් නැහැ. දුමේ තියෙන්නේ නිකන් එව්වට අවශ්‍ය කරන මූල ශක්තිය. ඊට පස්සේ ප්‍රොජෙක්ටර් එකේ කටේ තියෙන හරිය හතර සංගලක් වර්ණවත් වෙනවා. ඕකෙන් පොඩ්ඩක් මිලිමීටර ගණනක් අතට ගියාට පස්සේ සෙලෝ ටේප් එක තියෙනවා. සෙලලොයිඩ් එක. සෙලලොයිඩ් එක තමයි තෙල්ලම් කැලලා තියෙන්නේ. ඊට එහා පැත්තේ තියෙන තන්නේ සුදු ආලෝකයක්. හැබැයි ආලෝකය මේ වගේ කැම් එකක් කරා යනවා මෙහෙම යනකොට අන්ධකාර වෙනවා මෙහෙම යනකොට ආලෝකය යනවා. ඒක කැරක් කැරකේ තියෙන. 150ක් අන්ධකාර දෙනවා 150ක් ආලෝකය දෙනවා. තිරේ එක වෙලාවකට ආලෝකේ ෆ්ලෑෂ් වෙන ඊගාට ඒ හා සමාන වෙලාවක අන්ධකාරද අපිට කවදාවත් තිරේ අන්ධකාරයක් පේන්නේ නැහැ. අපි 150ක් චිත්‍රපටි ශාලාවේ ඉන්නේ අන්ධකාරේ. හැබැයි අපි ඒක දන්නේ අපිට වෙන්නේ ආලෝකේ පැවැත්මක්. එතකොට අර ඉස්සල්ලා ආලෝක කැලලිත වෙනිච්ච චිත්‍රය පෙන්නන ඇස් දෙක අන්ධකාර කරලා ඊට පොඩ්ඩක් වෙනස් චිත්‍රයක් ඊගාට පෙන්න අපේ හිත අර කින්දලා මේකට ඇනිමේෂන් එකක් මවා ගන්න. ඇනිමේෂන් එක මැවෙන්නේ අන්ධකාරය. ප්‍රොජෙක්ට් එකේ තියෙන වටිනම කැනල අන්ධකාරය සිද්ධ වෙන නිසා චිත්‍රපටියේ සංස්කරණය වෙන්නේ හදන එක ඇතුළ නෙවෙයි බලන මනුස්සය ඇතුළ. දෙක අතර වෙනස් දෙකක් තියලා අන්ධකාරයක් දාපු ගමන් ඇනිමේෂන් එකක් පේනවා. ඊටත් පිටිපස්සට ගියාම ස්පාක් දෙකක් කරා යන තද්දාතනික ආලෝකයක් තියෙනවා. ওই ආලෝකෙන් තමයි සුඛාන්ත දුක්ඛාන්ත ප්‍රොජෙක්ට් එකේ මොක වුණත් පෙන්වන චිත්‍රපටියේ සුඛාන්ත දුක්ඛාන්තට පේනවනේ. එතකොට අර ඒ ස්පාක් එක වගේ තමයි ප්‍රබසර මිදම් බික් වෙචිත්ත බුදුරජාණන්සේගේ ප්‍රබසර හිත. ඒක එහාට යන්න යන්න අන්ධකාර ආලෝක හරහා ගියලා සෙලෝ ටේප් එක හරහා ගිය ගමන් තමයි ගායන රූප, පිරිමි රූප, සුඛාන්ත, දුක්ඛාන්ත ඔක්කොම අපි ඉන්නේ දැන් තිරේ. අපිට තියෙන්නේ තිරේ ඉඳලා පොඩ්ඩක් අර දුමේ පේන සෙල්ලම දකින්නට පේනවා මේක හිතාගෙන බැලිල්ලක්. දුමෙත් ඔය සෙල්ලම තියෙන හැබැයි ඒකේ යෑනු පිරිමි නෑ. ඊට පස්සේ මේක ඊට පස්සේ සෙලුලොයිඩ් එක ඊට පස්සේ කෑම් එක ඊට පස්සේ ප්‍රභාසර ආලෝකය. ප්‍රභාසර ආලෝකය අතින් අපි ඔක්කොම සමානයි. ඒ ඒක වෙස්ටර්න් සයිකොලොජි එකත් කියනවා අන්කොන්ෂස් වලින් අපි ඔක්කොම යුනිවර්සල්. අපේ අතර කිසි වෙනසක් නැහැ. අපේ වෙනස තියෙන්නේ සෙලුලොයිඩ් එකේ. ඒක අන්තිම කෙලවරේදී මිලිමීටර ගානක වෙනසක් තියෙනවා. ඒ RNA DNA ඇනලයිස් කරුවට පස්සේ කියනවා 198කටත් වැඩිය මිනිස්සු ඔක්කොම එකයි කියලා. කහ මිනිස්සු නිල් මිනිස්සු කර බෙදන්නේ 100.2ක ඕකට තමයි යුද්ධ කරන්නේ. අපි බැරි වෙලාව 90%ක් අපි සමානයි කියන අදහස ගත්තා නම් අපි මේ මොකටද මේ රණ්ඩු කරන්න කියනවා. ඒ 90%ට බැක්ටීරියත් එක්ක සමානයි. ඒකද ඔන්න ඔපු කරලා බෙන්ලා තියෙන තැන බැක්ටීරියත් අවුරුදු 40000කට ඉපු ජීවියාගේ අදෙයි වෙනස් වෙලා නැහැ 102ක විතර කියන වෙනසක් කරලා තියෙනවා. ඉතින් මේ චීන රණ්ඩු ඊර්ෂියා ක්‍රෝධමාන සේරම අර අන්තිම කෙලවර වෙන පුංචි 102 සිවිය මතයි යන්නේ. අපි බැරි වෙලා හරි පුළුවන් නම් ওই 102 අල්ල විශ්කොල දාලා. 90ට අඳුර ගන්න. නිවන් දකින්න ඕනේ මනුස්සකම තුනේ. අපිට මේ පේන මිනිහා හොඳ මිනිහෙක් නරක මිනිහෙක් කළු මිනිහෙක් සුදු මිනිහෙක් පැත්තක දාලා මනුස්සකම සාමාන්‍ය ඕනේ රිසර්ච් එක 105ක් පැත්තකට දාන්න ඉඩ තියෙනවා. 95ක් ප්‍රූව් කරා නම් 100යි කියලා ගන්න. මේක 98ක් ප්‍රූව් කරලා තියෙනවා. අපි තාම ඉන්නේ මේ පිටපේන අපේ මතු පිට තියෙන අපේ කෙලස් ටිකක් දිහා බලලා තමයි අපි මිනිස්සු කියලා අඳුරන්නේ. ඇතුළේ තියෙන ප්‍රභාෂරය Tamange දකින්නවනම් ඒ මනසට කවදාකවත් අනෙක් මිනිසෙක් කරන වැරද්දක් දකින්න බෑ. පේනවා ඒ වැරද්ද දකින්න එක තමයි මගේ වැරද්ද. හැබැයි මේ 98ක් දඹ රත්තරණක් තියෙන. මනුස්සකමක් තියෙන. ඒක අල්ලවන ඉවරයි. ඒක නිසා භාවනා කරනකොට වෙන්නේ අර පිටම තියෙන උපක්ලේශ මට්ටමින් අපි අඳුරගෙන ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට යන්නේ. යන්න යන්න යන්න යන්න බුදු හිතමයි. යුනිවර්සල් අන්කන්ෂස් කියලා කියන්නේ අන්කන්ෂස් එකට යනකොට ඥාන පිරිමි ભેදයක් මොනම දෙයක් ආගම් ભેදයක් ಜಾති ભેදයක් මොකක්වත් නැහැ. ඉතින් ඒකේ අර අපිට පුරුදු කරලා තියෙන අර අන්තිම කෙලවරේ ආගන්තුක උපක්ලේශ ටික සුපර්ෆිෂල් ගෑවිලා තියෙන සායමෙන් තමයි අපි මේ තෝරන්න හදන්නේ. ඕක විනිවිදලා පොඩ්ඩක් ඇතුළට යන්න පුළුවන් නම් මට මතකයි කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි ස්ත්‍රියව පුරුෂයෙක් දැකලා පුරුෂයෙක් ස්ත්‍රියවක් දැකලා අපි පිළිබඳ සිත පහළ වුණාන්ත රාගේ පහළ වුණයි කියලා අපි හිතමු. එහෙම හිතුවට පස්සේ ඒ ස්ත්‍රියට පුළුවන් නම් ඒ පුරුෂයාගේ මේ මතු පිට තියෙන හැම මිලිමීටර් දශමයක් ගලවලා දාලා බලන්න කොහොම හිටියේ? නැත්නම් අපි දකින පිටිම කෙනෙක් දකින ස්ත්‍රී රූපේ හැම ගහලා බැලුවනම් බදාගෙන සිපගනීද? කදාකත්. ඔය ඔය මත්තු පිට සිවිය විද ගන්න බැරි කමේ දෝෂේ. බොහොම තුනී සිවියක් විඳලා දකින්න පුළුවන්කම තියෙනවනේ. ඕකේ එහෙම ගන්න දෙයක් බුදුහාමරගේ රූපයෙන් බලනකොට 230ක් කුණප අසුචි. නමුත් මේක උපමට්ටම් දාලා ආලවට්ටම් දාලා ගත්තට පස්සේ අර අර විනිවිද බල ගන්න බැරි ගතිය නිසා අපි පුදුමාකාර විදියට ඉතින් ලැබීමෙන් සතුට සහ නොලැබීමෙන් දුක ඒ ඒ විනිවිද පෙන්න පෙන්නන ගතිය තමයි මේ විපස්සනා අධිකරණ මේ දැක්කට පේන මතු පිට පේන ෆේස් වැලියු එක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක නැවත නැවතත් බලලා පුළුවන් නම් see through විනිවිද පොඩ්ඩක් බලන්න ආන එදාට තේරෙන පටන් අර ගන්නවා අපි මේ මේ අරයා මෙයා ඇතුළු පිට හොඳ නරක කියලා බෙදාගෙන තියෙන්නේ සම්පූර්ණ පිට ලෙල්ලේ තියෙන පින්තාරුව මත තමයි ඒක විනිවිදනම් ඊට පස්සේ අපි අතර කිසි වෙනසක් නැහැ. ගංගානංගගේ වැලි තලාවක තියෙන වැලියට වගේ ඒ වැලියට මේ ඇලියට කිසි වෙනසක් නැහැ වැලියටම තමයි. අන්නේ මේ පොදු හඳුනා ගැනීමට එහෙම නැත්නම් ඒ මැදට යන්න යන්නේකේ ආරම්භ විතරයි වුණ කරන්නේ. ආරම්භයේදීම වෙන ඒ 100.2 විතර කෂ්ට එක කඩාගත්තා නම් ඇතුලේ තන්නේ කර ජම්බෝන දස්සයක් කියලා කියන්නේ දඹ රත්තරණයක් තියෙන ඇතුලේ. අර පිට ටික කඩා ගන්න බැරිකම නිසා අපි තාම ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, මාන කරමින්, මනිමින්, කිරමින් ගත කරනවා. සයනස් මේ. අයනෝ. අයනෝ. විපස්සනා ස්වාමීන් කියන විදිහට දැන් ක්‍රමක්‍රමයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා ක්‍රමක්‍රමයෙන් අපි අර බාහ්‍යයට කිව්වා වගේ in the seeing only the seeing in the hearing only the hearing රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රමක්‍රමයෙන් අපි භාවනා කරනකොට පොඩ පොඩ ඒ රූපේ නියුට්‍රලයිස් කර කර එහෙම ගියොත් කාලයක් යනකොට ඊටම රූප දුර්වල වෙනවා. රූප, වේදනා, සංඥා අන්තිමට විඥානයත් යනවා. සෑහෙන කාලයක් යනවා ඇති. දැන් අත් වශයෙන් විපස්සනා කියන්නේ ඕකද ස්වාමීන් වහන්සේ? නෑ ඔය ඔය මුළු ෆෝමියුලා එකෙන් බුදුරජාණන් වහන්සේ කියනවා රූප පිළිබඳව වැඩපිළිවෙල කලාව ඉගෙන ගත්තත් ඒ හොඳටම ඇති කියලා වේදනා සංඥා සංකාර පේලියට කඩලා යනවා. පළවෙනි එකට තට්ටු කරලා පොඩි කාලේ සිගරට් පැකට් එකට හේතු කරලා එකට ගැහුවට පස්සේ වැටෙන්නේ. හන්දනේ ඒකට මොකද්ද කියන දෙල්ලම කියලා. ඈ කාඩ් එක උනත් ප්ලේ කාඩ් එක දෙකට නම්බලා මේ මීට ගස්සවලා ඕ අකුරු හැඩයට තට්ටු කරලා එකට තට්ටු කරන්නේ. එච්චරයි. අපි ඉස්කෝලේ ඉන්න කාලේ කරන්නේ මේ දොර බාගෙට වහලා පුටුවක් හේතු කරන ඒකට තව පුටුවක් හේතු කරන ඇද දොර වහනකොට එකක් ඇවිල්ලා මේකට ගන්නවා මේකට ගන්නවා දඩ දඩ දඩ දඩ දඩ දඩ ගාලා දිගට අනිවාර්ය දාසෝක සෙට් කරලා තියලම යන්නේ කවුරු දොර ඇවිල්ලා අල්ලපු ගමන් ඒක උඩ එක වෙන්නේ බුදුරජාණන් කියන්නේ පළවෙනි එක තට්ටු කරපන් ඊට පස්සේ ධර්ම නියාමයක් වැඩ රූප කර්මස්ථානයේ ස්පෙෂලායිස් කරන්න. රූප කර්මස්ථානයේ විතරක් විනිවිද දැක්කන. රූපේ හරහා දැක්කන. සීත්‍රු වේදනාව පිළිබඳ යකඩ මල්ලට ගුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කියනවා. වේදනාව ගැන බලන්න දෙනවා වේදනාව පස්සන චිත්තාන පස්සන මොකක්වත් තෝරන්නේ නැහැ රූප කර්මස්ථානයේ ස්පෙෂලායිස් කරන්න. ඒකෙමනේ අපි ඇත්තටම මුළු එකම මේ ලෝකේ ඇත්තටම භෞතික විද්‍යාඥයෝ දැන් කියනවා ලෝකේ තියෙන මුළු විශ්වයම ගත්තොත් ප්‍රකාශ රූපේ තියෙන්නේ 104යි තව 126ක් තියෙනවා dark matter. 70%ක්ම dark energies. නිසා මේ ලෝකේ කියලා හිතාන කෙනෙක් ගත්ත 104යි තියෙන්නේ බුදුහමදු ශුන්‍යයි කිව්වේ ඒක නිසා. ඒ ටික ඇල්ලුවා නම් අයින්හාඩයි වේදනා සංඥා සංකාර කරන ඒ ෆෝමියුලා එකමයි ඒකමයි වැඩ කරන්නේ. පළවෙනි එකේදී බය අරගත්තා නම් පළවෙනි එකේ විශ්වාසය ගත්තා නම් ආය මොනවාක්වත් කතා කරන්න දෙයක්. අරව හරි සංකීර්ණයි. අරව හරි මේ ප්‍රතිඵලදායි. නමුත් ඒක පළවෙනි කියන ගැම්මෙන්මයි වැටෙන්නේ. අර පළවෙනි කාඩ් එකට තට්ටු කරගන්නකම් විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඊපස්සේ ඇද්දගෙන යනවා දිගට. තියරිකෙන් බැලුවොත් ඊට හාත්පසෙම වෙනස් තියරිකෙන් පේනවා මේ රූප කර්මස්ථානේ පොඩ්ඩයි ඉගෙන ගන්න තියෙන වේදනාව ගොඩාක් ඉගෙන ගන්න ඕන සංඥාවට ගියාම ඊට අම්බෝ ලංකාර නම් ඉවරම කරන්න බෑ කික සැලසුම් අර මොකක්වත් නැන්න පුළුවන් මේ රූප කර්මස්ථානේ තට්ටුවක් දැම්මනම් අර සේරම අඹරවකට යනවා. දැන් ඒක සමතේ එක වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? නැහැ. වෙන්නේ විපස්සනා විතරයි වෙන්නේ. ඒ ධ්‍යාන ගැන කතාන කියනවා ආරණ ආරම්මන උපනිඥාන ලක්ෂණ උපනිඥාන කියලා. ඒ සමතේදී වෙන්නේ අරමුණට වැදලා නිද්ද වැටෙන එක. හිත කිරා වැටෙන එක. හිත මේ හිරි වැටෙන එක. හිත බිනම්. එහෙම නැත්නම් ඇනස්තටයිස් වෙන එක. විපස්සනාදී වෙන්නේ අවදි කරලා දෙන්න. ඒ ගත්ත අරමුණම එයා පතුරු ගහක බලනවා. විස්තර කර කර බලනවා. ඒකෙම තියෙන අනිත්‍යත්වය බලන්නේ දැපෙන අරමුණ දැපෙන දමාගෙන අරමුණ හපහපා සූපු කරන ගතිය අපි පස්සනා කියන්නේ. සමතර තියෙන ගිහිල්ලා හාන්සි වෙන එක. එහෙම නැත්නම් මේ ඇනස්තටයිස් වෙන එක. ඒක නිසා එතන මේ විපස්සනා පැත්තෙන් බලනකොට කාලනාස්තියක් සිද්ධ වෙනවා. වෙහෙස නැති ගතිය තියෙනවා. අර තියෙන වෙනදා තියෙන ෆ්‍රික්ෂන් එක නෑ. ඔය ඉන්න පුළුවන්. ඒක බුදුජාන විශ්වයේ විවේචනය කරනවා ditta ධම්ම නිබ්බාන කියන වචනේ. මේ ආත්මෙම නිවන් දැක්කවගේ තියෙන හැබැයි తాවකාලිකයි. ආයසර සමථ කරනකොට පස්සේ ආයෙනවා. හැබැයි මේ සමතේ හරි හොඳයි. අර අපි ඉස්සලා කිව්වා වගේ පස්සම්බයං කාය සංකාරම් කියන තැනට යනකොට කාය හිත සමතේටපත් කිරීමේ දක්ෂකමක් ඇති කරලයි සමතේ සංසිඳීමක් තත්ත්වයට ඇත් කරලා සංසිඳීම දිහා බලන සිටීම විපස්සනා කොට. සංසිඳීමට ඇති කරන සමාධිය සමතේ තමයි. ඒක තමයි අපි දැන් මෞකුසේ ඉඳන් 2 3 10 20 30 40 යනක අපි කන්ඩිෂන් වෙවි එනවනේ එක එක අදහස් අපිට එනවා. ඒ අනුව තමයි අපි දැන් හැරෙන්නේ. සායනස්ගේ 102යි කියලා 98ක්ම DNA ඔක්කොම එනවා කියලා 102ක් තමයි කන්ඩිෂනින් තියෙන්නේ නේද? ඔව් කියන්නේ බාහිරේ වයින් කන්ඩිෂන් වෙන්නේ 2%. 2%. එතකොට දැන් සායනස් කියන විදිහට විපස්සනා කියන්නේ ඔක ඩිකන්ඩිෂන් කරනවා. ආපහු අර මුල් විදිහට යනවා. මුලට යනවා. unlearning process, de-learning process එහෙම නැත්නම් uh, deconditioning uh, මේ back to the source එතකොට ඒ කියන්නේ එහෙම කිලින්ම යන්නේ ප්‍රයිමෝඩියල් ෆෝම් එක. අර ලයිෆ් කන්ටිනියම්. ඒක නිකන් මේ ෆීටස් එකට බහිනවා අපව. අර මැචුව මිනිස්සෙක් රිග්‍රෙස් කරන කරන කියලා මව්කොසට ගිහිල්ලා ගියාට පස්සේ වගේ මේක හොඳට එයාගේ ස්වච්ඡන්දෙමයි සිද්ධ වෙන්නේ. කරන කෙනාගේම ස්වච්ඡන්දෙමයි ආම්බයක් නෙවෙයි. සිද්ධ වෙන්නේ ඒක නිසා දැනගන්නවා මම මේ එළිය තියෙන 100 දෙකෙන් තමයි මිනිස්සු මාව මනින්නේ මම මිනිස්සු මනින්නේ. ඒකෙන් තමයි මේ පටලවිල්ල තියෙන්නේ ඒ වෙනුවට රිග්‍රස් කරනවා ඇතුළට ඒක කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානේ අනින්ද්‍රිය ප්‍රතිපද දඬ ගන්න. ඉන්ද්‍රිය ප්‍රතිපද කියන්නේ හිත ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් යන්න යන්න යන්න බලන රූපෙට වශී වෙනවා. ඇහැ ගැන මතක නැති වෙනවා. බලන්නෙක් බව මතක නැති වෙනවා. කනක් සද්දයක් ඇහෙනකොට සද්දෙට වශී වෙනවා. කනෙන් අහනවාද කියනක මතක නැති වෙනවා. ඒක නිසා අපි කරන දන්නේ රූප, සද්ද, ගන්ධ, රස කියන බාහිර ආය අරමුණු වලින් ආයතනයට ගන්න හදනවා ඉස්සෙල්ලා. ඇහ කන දිවනාසය. ඊට පස්සේ ඇහ කන දිවනාසය බවට පත් වෙන්නේ විඥානින රූප විඥාන, සද්ද විඥාන, ගහන විඥාන. විඥාන මට්ටමට අත්තර පස්සේ මෙතනින් අල්ලන වෙනකොට මෙතනින් අල්ලනවා. දැන් මෙතනිමුත් අල්ලන්න බෑ, මෙතනිමුත් අල්ලන්න බෑ. එතකොටත් බංචකම අහුවෙනවා. හැබැයි මෙතෙන්ට යනකොට වචන නැහැ. භාෂාවෙන් කතා කරන්න බෑ. මේවා විතරයි භාෂාවට සහ ව්‍යාකරණ වලට සහ sannivedanට අහුවෙන්නේ. මෙතෙන්ට යනකොට මානසින් මනසට තමයි. ටෙලිපැතික් මෙතඩ් එකක් යනවා. එතෙන්ට ගියාට පස්සේ මේ මේ ඔක්කොම අල්ලගත්ත බංච් එකට ගියාට පස්සේ මේ ඒකේ ස්ත්‍රී පුරුෂ ගතියක්, පැවිදි උපවිදි ගතියක්, රාමඤ්ඤනිකාය, සමන්තසියානිකාය අනම්මන මොකක්වත් නැහැ. ඒ තියෙන බේසික් මෝඩ් එකේ. ඒක අපි අපේ එන්ඩවුමන්ට් එකක්. අපිට දැනටම තියෙන එකක්. අපි අර ඕනකට වැඩිය මෙවුව ස්පෙෂලායිස් කරන්න ගිහිල්ලා මේක මතක නැතලු. ඒ නිසා අපි මෙතේ ඉන්න ආපහු මොන වේන් එක දිගේ හරි කමන්නේ ගියොත් එන්නේ බේස් එකට. ලේසිම එක තමයි සරුවචනසේ දැක්කේ රූප රූපස්කන්ධය දිගේ. බහිඳ ලේසි මොකද ඒක වෙරිෆයබිලිටි එකක් තියෙනවා. shapes and manners ඔක්කොම අහුවෙනවා. වේදනාව උංගා කර assume නේ නාම ධර්මනේ. මේකෙන් ඇල්ලුවට පස්සේ ඒකම තමයි මේ වෙයි. ඒ නිසා පහසුම ලේසිම එක දිගේ බැස්සොත් පල්ලෙහාට ඒක කරන්න පුළුවන් එකම සතා මනුස්සයා. ඒක මම හිතන්නේ කිසිම කෙනෙක් ඒකට චැලෙන්ජ් කරයි කියලා. තිරසනෙකුට හෝ යක්ෂයෙකුට හෝ ප්‍රේතයෙකුට හෝ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට බෑ. මනුස්ස ජීවිතේ කරලා ගියොත් දිව්‍ය බ්‍රහ්ම ලෝකුණොත් කරතයි. ඒ නිසා අපි මේ දුක් විඳිනවා කියලා කිව්වට මේක හරි එක්ස්පෙන්සිව් ලැබ් එකක් අපිට හම්බෙලා අපි මේ ඒකට කනගාටුන අයියෝ දුකයි දුකයි දුකයි දුකයි. නමුත් ඒහා සමාන සපක් තියෙන වෙලාවදී අපි බලන්න මේ දුක චක්‍රීකරණය කරනවා රීසයිකල් කරලා සබ්බම් පරිඤ්ඤය මේ සියලු දුක හැම එකක්ම හරහා යනවා. අපිට මේ නව තාක්ෂණය උගන්වන්න දෙන්නේ දුක අයින් කරන එක. අවොයිඩ් කරන එක. ඒ තාක්කල් අපි පැරලයිස් ඒ තාක්කල් අපි සංසාරෙ දික් කරගන්නවා. අපි සිංහලේ තියෙන වටිනාම කියවන තමයි පැමිණි දුක් පැණිදායි. ඉදිරියටපත් වෙච්ච දුක අපිට නිවන දෙන්න ඇවිල්ලා තියෙන. ඒක කවදාකවත් අහවලා කෙරුවය මට මේක කාලකන්නිකමක් කිය මොකක්වත් තිබා මම ඒකත් එක්කම කියන ප්‍රකාශය තමයි ඕනේ වට්ටක්ක වැලක වට්ටක්ක ගෙඩියක් හැදුවොත් ඒක වැලට දරන්න බැරි වට්ටක්කයක් වැලේ හැදෙන්නේ නැහැ. ඒක පැමිණුණා නම් දුක විඳින්න පුළුවන්. බෑ කිව්වනම් ඒ කොන්දපන් නැතිකම නිසා. ඒ ලෑස්ති නැති නිසා. ඒ කියන්නේ මේ මේ මේ බාහිරේ තියෙන එකක් ගැන විශ්වාසය කරන. මේක දරනවා කනවා කියන ගියොත් නෑ ඒක අටුවාවේ කෙලින්ම කියනවා විතර මේ මේ කවුද අපේ බුද්ධඝෝසාචාරින් වහන්සේ දුක පිළිබඳ දුක පිළිබඳ ඇති නොදැනීමට තෘෂ්ණා කරනවා කියලා. අපි දුක දැන නොදන්නවා කියන එකට පඬිතකමක් කියලා අපි හිතන. ඒකට අපි ඒක මගේ අයිතිවාසිකමක් මගේ බැජ් එකක් කරගන්නවා. මම දන්නේ නැතුවනේ කිරුවේ කියලා කියනවා. ඒ නිසා දුක පිළිබඳ නොදැනීම තෘෂ්ණා කරනවා. සැප පිළිබඳ ආසාව අවිද්‍යාව වශයෙන් වයමයා කරනවා. ඇති. මේ වගේ කට්ටියක් ඉන්නකොට නම් කට්ටි බැන්නවා කියන්න බෑ. මේ කට්ටිය පැනලා නින්නේ දැන්. අවු වෙලානේ තියෙන්නේ දැන්. නෑ ඒක බුදුරජාණන් කියන්නේ දුර්ලභව manussත්තු ප්‍රතිලාභෝ. manussකම ලැබීම දුර්ලභයි. මොකද මිනිස්සෙක් උනාට පස්සේ දන්නවා මේ දුක මගහරින්න මගහරින්න මගහරින්න පැන පැන කනවා. ඒක තිරිසනුට ගන්න බෑ. මොකද තිරිසනාට ඒ ඉන්ටියුෂන් එක නෑ. මිනිසයාට තියෙනවා. නිසා මිනිස්සු කොච්චර හරි කරාරිනවා බේරෙන්න හදනවා පස්තේ ඉන්නම් කියනවා නානා ප්‍රවිධියට එන දුකට මේ බොරු කරන්න හදනවා බොරු කරන්න කරන්න සංසාරේ වැඩෙනවා කියන්නේ ආවේ මොකටද මොකටද පණිවිඩි මොකද්ද කියලා අහන්න බලන්න නැත්නම් දුකේ මුලැමැදාක බලන්න බලන්න ඒක තන්නේ කරන දුක්ඛානුපස්සනාවක් වෙනවා එහෙම නැත්නම් තද බල විපස්සනාවක් වෙනවා එතකොට මොකද වෙන්නේ දුක පිටිබඳ ආවොත් එන්න එන්න එන්න වැඩි වෙන අතර දැරීමේ ශක්තිය ප්‍රතිශක්තිය ඒ වගේම කම්පණ වෙන ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවා. ඒක මේ ටයිම් ඇස්පෙක්ට් එකක්. ඒක කාලය විතරයි එතන බලපාන. අපි කරන්න දන්නේ මේ නෙමෙයි මේ අර මා මේ සටනින් මේ යන බව දනුව. එහෙත් මට තුවාල නොකරව. ආන අපේ උතුව. කඩු සට්ටුව. කඩන සටන කියලා ඉතින් පහසි බද්දටව. මා මේ සටනින් මේ යන බව දනුව. එහෙත් එම්බල ජඩේ මට තුවාල නොකරව. ඉතින් අපි කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඕන හැබැයි උගුරට බෙහෙත් නොබී. මේකෙදී ඔක්කොගෙම ඔය හැව ගැලවිලා ඔක්කොම හැව ගැලෙන දුක කිව්වොත් දුක ඒකේ ගෑන දුකක් පිළිම දුකක් පැවිදි දුකක් උපවිදව මොකුත් නැහැ මම මගේ ප්‍රසිද්ධ කියමන තමයි දොස්තරගේ ලෙඩාගේ අතර දුකේ සත්ත පහක වෙනසක් නැහැ ඒක දොස්තරලා හොඳට දන්නවා ලෙඩාට වැඩිය ගුරුවරු සහ ගෝලිය අතර කිසිම වෙනසක් නැහැ ගෝලයා ගෝලයා දෙන්නගේ එක තකතිරුකම තියෙනවා අම්මලාගේ තාත්තලාගේ බූදලේ අතර කිසි වෙනසක් නැහැ. පොඩි උන් ඇත්තටම එන්ඩවුමන්ට් එකේ වැඩි අම්මලා තාත්තලා වැඩි. රට්ටුව රජුරුවන්ගේ අතර විධායක බලතලයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම රටවැසියා හොඳ විධායක බලයක් කරන ජලීය ජීවත් වෙනවා. රජුරුවන්ට ඉහෙල්ලම් කරන්න බෑ. මොකද අපි හිතන්නේ දොස්තරයි ලෙඩයි කියනකොට දොස්තරකම හොඳයි කියලා නේ අපි හිතන්නේ. මෙන්න මේක පැත්තක දාලා දැන් ලෙඩෙක් නම් ලෙඩෙක් වශයෙන් එන්ටර්ටේන් කරන්න දොස්තර නම් දොස්තර වශයෙන් එන්ටර්ටේන් කරයි. කිසිම වෙනසක් නැහැ. දුක සැපෙන් අවබෝධ කරන්න පුළුවන් ඒක හරි ජොලි වැඩක් කරගන්න. බුදුරජාණන්සේගේ දුක තරම් මහනේ දුක දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. නමුත් දුක අවබෝධ කරන විතර සැපක් මුළු සංසාරෙම නැහැ කියලා. අපි මේ මූණ දීගෙන ඉන්නේ මොකටද? අපි මේ මූණ දෙන්නේ දුක අවබෝධ කරන්න. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියන්නේ පුළුවන්ම ඊට වැඩිය ටිකක් අද දාන්න. අදට වැඩිය හෙට ටිකක් දාන්න. එන්න එන්න එන්න එන්න පැයක් ඉන්න එක නෑ. පැය විනාඩි 5ක් ඉන්න. පැය විනාඩි 10ක් ඉන්න. ටිකක් වේදනාව අල්ලනවා. ටිකක් ආනපානදි කියනවා. හැමදාම ටික ටික ටික ටික ඒ දැරීමේ ශක්තිය වැඩි කරන එක තමයි අපි කරන්නේ. දුක්ඛානුපස්සනා කියලා භාවනාවක් තියෙනවා. අට්ඨාරස විපස්සනා, සත්තානුපස්සනා, විපස්සනා තුනේ ඉස්සලාම අනිච්චානුපස්සනා ඊට දුක්ඛානුපස්සනා. ඒකේ තියෙන දුක්ඛ ලක්ෂණය, දුක්ඛ භාවය සහ දුක්ඛානුපස්සනා කියලා තුනකට කඩනවා. එක එකනා දුක දුක පිළිබඳව දුක දුකතාවය කියන එක ඔක්කොටම පොදුයි අපි ඉපදෙන්න ඉස්සලා තියෙන මරණත් එක්ක ඉතුරුන එක ලෝක නියාමය. නමුත් මම ඒක තේරුම් ගන්නේ දුක ලක්ෂණය තුලින්. ඒ ලක්ෂණය වෙන කෙනෙක් තේරුම් ගන්න ක්‍රමයට වඩා වෙනස්. දුක ලක්ෂණය තියෙනකෙන් පැනලාන එක කාම ලෝකේ. ඒ අනුව භාවනා කරන කෙනා දුක්ඛානුපස්සන භාවනා. ඒ දුක අනුවම. එතකොට යා දුක්ඛානුපස්සන ඥානයක් ලබනවා. එචා දුක මේ අපේ භාවනා ක්‍රම වල පැහැදිලි මේ සමාජිකත්වයක් තියෙනවා. අටාරස විපස්සනා එන්නේ කොහොමඩක්වත් අනිච්ච දුක්ඛ අනාත්මෙන් තමයි පටන් ඒකම තමයි 18කට කඩලා පෙන්නන්නේ. දැයි මම හිතන්නේ අපි ඒකමාරක වගේ කාලයක් අරගෙන තියෙන අපේ ධර්ම සාකච්ඡාව සඳහා වෙනත් ප්‍රශ්න නැහැ කියන සංකල්පෙ හිටියොත් අපි 3 විතර වෙනකන් ගිලම්පසක සඳහා වෙලා ගන්න තුනේ ඉඳලා හතර වෙනකන් සක්මන් කරනවා. ඉතින් මම හරි කැමති දකින්න මේ මේ මේ මැද මිදුලේ සක්මන් කරනවා. ඒකට හරියට අපි සතුටින් හිටියා මේක මේ බොහොම අමාරුවෙන් හපයාගත්ත ලොකු දායාදයක්. උඩ උඩම ලුවර දන්නවද දන්නේ කවුරු හරි කියලා පෙන්වන්න වෙයිද කියලා විතර දෙනවා. ඔව්. ඒක මේ කරන මේ දෙකේ පුදුම වෙනසක් තියෙනවා. මේ ඇතුලේ කරනවට වැඩිය මොකද වහින්න පටන් ගත්තොත් අපි හරි හිරවිල්ලක් කියලා වෙනවා. පායන වෙලාවේ පුළුවන් තරම් ඒ සක්මන් භාවනා පුරුදු කරගන්න. අපි එතකොට හතරට නැවත මෙතන එකතු වෙනවා. නැවත පරියන්කයක් සඳහා. හොඳයි. සීල දිනාටම තෙරුවන් සරණයි.